හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි භාවනා වැඩසටහන තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය දීලා තියෙන්නේ ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරනවා ඊළඟට සභාවේ ප්‍රශ්න තිබුණොත් පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන ලෙසට ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න පහක් හයක් ලැබිලා තියෙනවා. භාවනා අත්දැකීම් පිළිබඳව භාවනාව සම්බන්ධව එක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට මුලදී වම දකුණ යනුවෙන් පාදයේ ස්පර්ශ වන ආකාරය දකිමින් ඉදිරියට කරගෙන යමි. ටික වේලාවක් කරගෙන යන විට වම දකුණ යනුවෙන් හිතින් කීම වෙහෙස වූ විට එය නවතා පාදයේ ස්පර්ශවන ආකාරය බලමින් ඉදිරියට යමි. හිත පිට ගිය විට නැවත පාදයේ ස්පර්ශවන තැනට යොදා සිත නැවත ගනිමි. පරයන්ක භාවනාව කරන විට මුලින් හුස්ම රැල්ල ආනාපාන වශයෙන් මෙනෙහි කරමින් එම දැනීම ඔස්සේ සිතමි. හිත පිට ගිය විටද නැවත හුස්ම රැල්ලට ගනිමි. මිසේ කරගෙන යන විට හිසට තද පහරක් ගසන්නාක් මෙන් දැනි පසුව එක එල්ලීම හුස්මට සිත යොමු වෙයි. සමහර විට පර්යංකයට තුන් පාරක් පමණ සිදුවේ. සමහර විට එක පාරකි. මෙසේ පැය භාගයක් පමණ හුස්ම් රැල්ලේ සිත එක දිගට යන විට කහ පැහැති ආලෝකයක් වැටුනි. ඉන්පසු හුස්ම රැල්ලද වෙනස් වේ. ඉරියව්වද මාරු කරමි. පසු පර්යංකවලදීද මෙම ආලෝකයේ මතුවී නැතිවිය. හුස්ම රැල්ලේම හිත පැවතිනි. මේද සමහර පර්යංකවල සිදුවන අතර සමහර පරයන්කවල නැත. හැකි සෑම විටම සතියෙන් ඉරියව් පවත්වමි. මෙය පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සම්පත්තියම ලැබේවා. එතකොට වார்த்தාවේ සක්මනේ සඳහන් කරනවා මේ වම දකුණ වශයෙන් සතිය පිටවන්න පටන් ගත්තා. ඒක වෙහෙස කරයි වගේ නිසා අඩිපතුල් වලට දැනෙන දැනීමේදීම් වලට මාරුණා කියලා හැබැයි අඩිපතුල් පොළවේ ස්පර්ශ වෙන වෙලාවේදී ඒ දැනෙන දැනීමේදීම් මොනවාද කියලා වාර්තා කරලා නැහැ. එතකොට මේ වාර්තාවේ දුර්වලකම තමයි ඒ භාවනා අරමුණ ගැන විස්තර නැහැ. පරියන්කෙත් එහෙමයි. ආස්වාස ප්‍රස්වාස ඇසුරු කරා කියලා කියනවා. එතකොට ආස්වාසි කොහොමද ප්‍රස්වාසි කොහොමද කියන මේ මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන් විස්තර වාර්තා වෙලා නැහැ. ඒක වාර්තාකරණේ දුර්වලකම. වාර්තාකරණේ දුර්වලකමක් තමයි මූල කර්මස්ථාන ගැන තොරතුරු නැතිකම. භාවනා යෝගියාගේ දක්ෂකම වෙන්නේ තමන් ඇසුරු කරන මූල කර්මස්ථාන පිළිබඳව කොච්චර වාර්තා කිරීමේ හැකියාවක් තියෙනවද? ඒක තමයි සම්පූර්ණ දක්ෂකම. මේ මූල කර්මස්ථාන ගැන තොරතුරු ලියනවා කියන්නේ සාක්ෂි සහිතව දැනගන්නවා මෙයා ඒකාන්ත වශයෙන් මූල කර්මස්ථානේ ඇසුරු කරා කියලා. අර හුස්මට හිත දැම්මා, හුස්ම පෙවුනා නැත්නම් ඇවිදිනකොට දැනීම් විඳීම් දැනගත්තා කියනකොට සාක්ෂි නැති වාර්තාවක් තියෙනවා. හරියටම කියන්න බෑ මේ ඇත්තමද කියන්නේ බොරුවක්ද දන්නේ නැහැ කියලා. හරියටම ඇවිදිනකොට අත්දකින්න අත්විඳින දේ වාර්තා කරන්න පුළුවන් නම් ඒක ඔය පොඩි ළමයි හරියටම කරනවා ලොකු අයට භාවනා කියලා දෙන්න අමාරුයි ගොඩාක්. ඒගොල්ලෝ හිතන්නේ පොඩි ළමයි වගේ නෙමෙයි. පොඩි ළමයි මේ සම්පූර්ණ අත්දැකීම වාර්තා කරනවා විවෘත මනසකින්. ඔය කඩුවෙල සතිපාසලේ ළමයිට උගන්වනකොට ඒ ළමයි කියනවා මේ ඇවිදිනකොට වම දකුණු විදියට සතිය පිහිටවන්න පටන් ගත්තා. ඊට පස්සේ එහෙම ඇවිදගෙන යනකොට සිහියෙන් අඩිපතුල් වලට දැනෙන දේවල් මට තේරුණා. ඊට පස්සේ කියන ඒගොල්ලෝ මේ අඩිපතුල් වලට ගල් පෑගෙනකොට වේදනා දැනුණා. අවුව තියෙන තැන්වල රස්නි දැනුණා. සමහරක් තැන්වල අවුව නැති තැන්වල හෙවණ වැටිච්ච නැත්නම් හෙවණ වැටිච්ච තැන්වල සීතල දැනුණා. ඊට පස්සේ මේ පුංචි වැලි පෑගෙද්දි සැහැල්ලුවක් කකුලට තේරුණා. ඊට පස්සේ ඒකත් වාර්තා කරලා තව කියනවා මේ විලුඹ පොළවේ වදිනකොට විලුඹට දැනෙන දැනීම ටිකක් අඩුයි කියනවා. පතුලේ මැද කොටසටයි ඇඟිලි වලටයි දැනෙන දැනීම වැඩි කියනවා. එතකොට බලන්න එයා කොච්චර සක්මනත් එක්ක යාළු වෙලාද. කොච්චර සූක්ෂම භාවයක් තිබිලා තියෙනවද මේ අරමුණ සම්බන්ධයෙන්. ඒ කියන්නේ හොඳට එයා භාවනාවේ නිමක්න වෙලා ඉඳලා තියෙනවා. තම මූල කර්මස්ථානේ හොඳට ඇසුරු කරලා තියෙනවා. එහෙම නැත්නම් ඇවිදින එකත් එක්ක 100ට 100ක් ඉඳලා තියෙනවා. අහන් ඒ වාර්තා ටික ලොකු අය කියන්නේ නැහැ. මම දකුණු වශයෙන් ගියා කියනෝ නැත්නම් දැනීම් විඳීම් බැලුවා කියනෝ වාර්තාවට එන්නේ නැහැ කොහොමද මූල කර්මස්ථානේ අත්දැක්කේ. ඉතින් ආන් ඒක හොඳට මතක තියාගෙන දැන් භාවනාවේ තුන්වෙනි දවසේ පොඩි ළමයිට ඇත්තටම සක්මනට අපි විනාඩි 20ක් විතර ගන්නෙ. ඒ විනාඩි 20 ඇතුළත ওই තොරතුරු ටික කියනවා. එතකොට දවස් 3ක් බැලුවොත් එහෙම භාවනා වැඩසටහනක පැය ගාණ කීයක්ද කියලා සක්මනට යොමු වෙච්ච සෑහෙන පැය ගාණක්. හැබැයි තාම ඇවිදිනකොට අධ්‍යක්ෂකපු අත්විඳපු දේවල් වார்த்தාවට එන්නේ නැහැ. එතකොට හිතාගන්න කොච්චර මේ කියන දේ අහලා කරලා නැද්ද? නැත්තම් කරලා වார்த்தා නොකර ඉන්නවද කියන එක දැනගන්න ඕනේ පොඩි ළමයින්ට පැය දෙකේ වැඩසටහනකින් සතිය කියලා දෙන්න පුළුවන්. මේ වැඩසටහනේ තුන්වෙනි දවසේ තාම වාර්තාකරණයේ දුර්වලකමක් තියෙන්නේ. ඉතින් බලන්න මේ ඇවිදිනකොට වම දකුණු වශයෙන් පටන් ගන්න. වම තියදි වම, දකුණු තියදි දකුණ කියලා හොඳට සිහියෙන් යනවා. ඒකත් එක්ක හිත යාළු වෙනකොට එහෙම අඩිපතුල් වලට දැනෙන දැනීමේදී ස්වභාවයෙන්ම එන්න පටන් ගන්නවා. ඒක මාරු කරන්න ඕනෙත් නැහැ ඉබේම එනවා. අඩිපතුල් පොළ ඇවිදිනකත් එක්ක යාළු වෙච්ච හැටියෙම ඇවිදීම සම්බන්ධයෙන් තොරතුරු එන්න පටන් ගන්නවා. ආන් ඒ තොරතුරු ටික ඔක්කොම ගන්න. අරගෙන ලෝභ නැතුව ඔක්කොම වார்த்தාවට දාන්න. එතකොට කියනවා සති සම්පජාන්නේ සහිත යෝගාවචරය. සම්පජාන්නේ කියලා කියන ඔය අරමුණ අස්තර විස්තර ඇතුව වාර්තා කරන්න පුළුවන් හැකියාව. සිහිය විතරක් නෙමෙයි නුවණක් තිබිලා තියෙනවා. ඒක නිසා මේ ඉඳගෙනත් එහෙමයි. ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කයට හිත ගත්තට පස්සේ ප්‍රකට වෙන්නේ ආස්වාස ප්‍රස්වාස නම් ආස්වාස ප්‍රස්වාසය එක්ක හොඳට යාළු වෙන්න. බලන්න ආස්වාසය කොහොමද මට දැනෙන්නේ. ඒක ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද? පොඩි ළමයි කියනවා හුස්මක් ඉහළට එනකොට මට තේරෙනවා ගන්න හුස්ම දීර්ඝව තේරෙනවා. හෙළන හුස්ම නිකන් ඉක්මනට යනවා වගේ තේරෙනවා. ඊට පස්සේ කියනවා මේ හුස්ම ඉහළට ගන්නකොට නිකන් පපුව ඉස්සෙනවා වගේ තේරෙනවා. හුස්මක් පල්ලෙහාට යද්දි පපුව පහත් වෙනවා වගේ තේරෙනවා. හුස්මක් ඉහළට යද්දි ඇඟ තද වෙනවා වගේ තේරෙනවා. හුස්මක් පල්ලෙහාට එද්දි ඇඟ නිකන් සැහැල්ලු වෙනවා වගේ තේරෙනවා කියලා මේ අවුරුදු 6 7 8 ළමයි ලස්සනට කියන ඔන්න ඔය ටික. ලොකු අය කියන්නෙම නැහැ. ලොකෝ අය හිතන්නේත් නැහැ මේක කියන්න ඕන දෙයක් කියලා ඒගොල්ලෝ සමාජයට වෙන මොනවා හරි කල්පනා කරනවා. මේ හුස්ම බලලා නිවන් දකින්න පුළුවන්ද දන්නේ නැහැ කියලා ඔන්න ඔය වගේ තමයි ලොකෝ අය කල්පනා කර කර ඉන්නේ. ඉතින් ආන් ඒක නිසා සතිපාසලේ පොඩි ළමයි වගේ හොඳට සැහැල්ලුවෙන් සම්බර වෙලා වාඩි වෙන්න මොනවාක් කරන්න එපා හොඳට හිටියව සම්බර කරගත්තට පස්සේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකත් එක්ක යාළු වෙන්න. මම දැන් නිදහසේ මෙතන ඉඳගෙන ඉන්නවා. එතකොට බලන්න මොකද්ද ප්‍රකට වෙන්නේ? හුස්ම නම් ප්‍රකට වෙන්නේ. හුස්මත් එක්ක හොඳට ඇසුරු පවත්වා ගන්න. එතකොට අර හිත බාහිරයට යන ගතිත් අඩු වෙනවා. හොඳට අරමුණේ විස්තර දැනගන්න පුළුවන්. අරමුණත් එක්ක හොඳට යාලුකම් පවත්වනවා. ඉතින් ආන් ඒ විදිහට බලන්න සම්පූර්ණ වார்த்தාවක් ඉදිරිපත් කරන්න මේ වார்த்தාව අසම්පූර්ණ වார்த்தාවක් කියලා කියන්න පුළුවන්. මූල කර්මස්ථාන ගැන විස්තර නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක්මි. ප්‍රථම දිනේදී සක්මන කෙරෙහි තරමක් සතිය පැවැත්වීමට හැකි වූ අතර පරයන්ක භාවනා තුළ සිතුවිලි වල අතරමංව හුස්ම ප්‍රකට කර ගැනීමට පවා නොහැකිව උත්සාහ ගතිමි. නමුත් දෙවන දිනේ වන විට සක්මන් භාවනාවේදී පියවර කිහිපයක් දකුණු හා වම් පාදයෙන් පොළවේ ස්පර්ශවට ආකාරය විඳ ගතිමි. ශබ්ද හා රූප කෙරෙහි සිත යොමු වද සිත පිට ගිය බව දැන නැවතත් දෙපා පොළොවේහි ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කරමි. සක්මන් භාවනා වාර කිහිපයකින් පසු සිතට එන සිතුවිලි පසුබිමේ පවතින බවක් සහ සිතට ඇතුළු නොවන බවක් ඇතැම් විට දැනේ. සිත පිට යන වාර ප්‍රමාණය පෙරට වඩා අඩු බවක් හැඟේ. පරයන්ක භාවනාවේදීද නාසික අග්‍රයට ආස්වාස හා ප්‍රස්වාසයේ දැනෙන අතර එය ආස්වාසයක් ප්‍රස්වාසයක් ලෙසින් මෙනෙහි කරමි. ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීමේදී පිටත ශබ්ද කෙරෙහි සිත ඇදී යන බවක් දැනුණ බැවින් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ දේශනාවෙන් දැනගත් පරිදි මම දැන් මෙතන වාඩි වී සිටිනවා ලෙස මනසින් මාගේ වාඩි වී සිටින ඉරියව්ව නිරීක්ෂණය කෙරෙහි උත්සාහ ගතිමි. එෙහිදී ටික වේලාවකින් එම ඉරියව්වෙහි සතිය පැවැත්වීමට හැකි වූ අතර වෙනදා මෙන් වාඩි වී සිටීමේදී දැනුණු වේදනා නොදැනී ශරීරයේ හිරිවැටි යන බවක් වරහන් ඇතුලේ දාලා තියෙනවා සංවේදන නොදැනී යන බවක් දැනෙන්නට විය. ශරීරයේ ක්‍රමයෙන් උඩට එසවීමට උත්සාහ කරන බවත් ඇඟී ගියේය. එම අවස්ථාවේදී විටින් විට හුස්ම දැනෙමින්ද විටක නොදැනෙමින්ද පැවති අතර දැනෙන අවස්ථාවලදී පෙරමෙන් ආශ්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කිරීමට උත්සාහ ගතිමි. එලෙස සතිය හුස්ම තුල පවත්වාගෙන යන විටද ශරීරයේ එලෙසම හිරි වැටුණු ගතියෙන් පැවතුනි. මම විටක සතිය හුස්ම කෙරෙහි විටක සතිය වාඩි වී සිටින සිටිමි යන්න කෙරෙහිත් යොමු කරමින් ටික වේලාවක් සිටීමට උත්සාහ ගතිමි. නමුත් එය නුහුරු අත්දැකීමක් බැවින් ඉන් මිදීමට අවශ්‍ය බවක් හැඟුණෙන් එකවර දැස් විවර කළෙමි. නමුත් තවදුරටත් ශරීරයේ ටික වේලාවක් යන තික්ම එම හිරිවැටුණු ස්වභාවයෙන්ම පැවතිනි. එම අවස්ථාවේදී මා කුමක් කළ යුතුදයි නොඇටෙන බැවින් අනුකම්පාවෙන් මේ පිළිබඳ යමක් දේශනා කරන සේක්වා. නිදුක් නිරෝගී සම්පත් ලැබී ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. එතකොට මේ වார்த்தාවෙත් මූල කර්මස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළා නෑ. සඳහන් කරන වේලාවකට මූල කර්මස්ථානයේ සක්මනේදී වුණත් හිත බාහිරයට යනව තේරෙනවා නැවතත් ගන්නත් පුළුවන්. ඉතින් ඕනම වෙලාවක මේ මූල කර්මස්ථාන හිත පවතිනකොට අවස්ථා තුනක් විතර දැනගන්න පුළුවන්. එකක් තමයි අපේ හිත හරියටම මූල කර්මස්ථානේ තියෙනවා. ඒ කියන්නේ හුස්ම නම් ඇසුරු කරන මූල කර්මස්ථානේ හුස්මේ හොඳට හිත පවතිනවා කියලා වෙලාවකට තේරෙනවා. ඒ තේරෙන වෙලාවට මොනම දෙයක්වත් නැහැ හිතේ වෙන. හුස්ම විතරම. මේ ආශ්වාස මේ ප්‍රශ්වාස කියලා බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ වෙලාවකට තේරෙනවා මේ හුස්මත් පවතිනෝ නිකන් සිතුවිලිත් පැත්තකින් එයාගේ රඟ දැක්වීමකුත් යනවා වගේ. එතකොට වෙන්නේ හුස්මත් දැනගන්නවා ඒ අතර සිතුවිලිත් පැත්තකින් යනවා වගේ තේරෙනවා. දැන් දෙකේ වේගෙන් මාරු වීමක් සිද්ධ වෙනවා වෙලාවකට හිත හුස්මත් දැනගන්නවා සිතුවිලි වලටත් මාරු වෙනවා. ඒකේ වේගය වැඩි නිසා අපි හිතනවා දෙකම එකපාර සිද්ධ වෙනවා කියලා එකපාර සිද්ධ වෙන්නේ නැහැ. වෙලාවකට හුස්මත් වෙලාවකට සිතුවිලිත් වශයෙන් ළඟ ළඟ යනවා. වෙලාවකට සම්පූර්ණ සිතුවිලි අවධානය පැහැර ගන්නවා. එතකොට හුස්ම ගැන වැටහීමක් ඇත්තෙම නැහැ. ඉතින් ওই අවස්ථා තුනම දැනගන්න පුළුවන්. ඉතින් යෝගාවචරය කරන්න ඕනේ දැන් ওই අවස්ථා තුන තේරුණාට පස්සේ මගේ හිත හුස්මෙත් හිටිනවා. වේලාවකට සම්පූර්ණ සිතුවිලි පැහැර ගන්නවා. වේලාවකට සිතුවිලිත් පැත්තකින් වැඩ හුස්ම ගැන දැනුව මට හුස්ම වැටෙන බව නැත්තම් ඉඳගෙන ඉන්න බව මට තේරෙනවා කියන මැද වැටහීමකුත් තියෙනවා. යෝගාවචරයට තියෙන්නේ අවධානය යොමු කරන්න ඕනේ ආස්වාස ප්‍රසආසයට නැත්තම් මගේ ප්‍රධාන බලාපොරොත්තුව මූල කර්මස්ථානෙත් එක්ක යාළු වෙන එක. එහෙනම් මූල කර්මස්ථානෙත් එක්ක යාළු වෙන්න නම් අවධානි මූල කර්මස්ථානෙ වෙත යොමු කරලා පුළුවන් තරමක් මේ මූල කර්මස්ථානේ විස්තර දැනගන්න උත්සාහ කරනවා. එතකොට හිතට වැඩක් දීලා තියෙන්නේ. එතකොට හිත එහෙට මෙහෙට පයින් එක අඩු වෙනවා. ආස්වාසෙ මෙහෙමයි, ප්‍රස්වාසෙ මෙහෙමයි. හොඳට බලනවා ඊළඟ ආස්වාසෙ මට කොහොමද වැටෙන්නේ. ප්‍රස්වාසය කොහොමද වැටෙන්නේ? මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් පාස හොඳට යාලුකම පවත්වන්න ගත්තොත් හිත බාහිරයට පයින් එක අඩු වෙනවා. හිත මූල කර්මස්ථානේ නිමක්න වෙනවා. එතකොට තේරෙනවා බාහිර ශබ්ද තිබුණාට ඇහිලත් නැහැ. වේදනා දැනෙලත් නැහැ. සිතුවිලි ප්‍රශ්න නැහැ. හිත මූල කර්මස්ථානෙත් කිඳා බැහැලා පවතිනවා. හිත නිමක්න වෙලා පවතිනවා. ඉතින් ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා දෙකට වෙන් කරලා බලන්න පුළුවන් වුණා නම් ආස්වාසි උඩ හිත වෙනම හිටගෙන තියෙනවා. ප්‍රස්වාසි උඩ හිත වෙනම හිටගෙන තියෙනවා. එතකොට හිතා ගන්න කොච්චර ඒකෝදිභාවයක් ඒකාග්‍රභාවයක් තියනවද? කලින් මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා තනි gediya පිටින් දැකපු ආස්වාස ප්‍රස්වාස දැන් දෙකට පරලා බලනවා. ආස්වාසි කොහොමද? ප්‍රස්වාසි කොහොමද? එතකොට දැන් හිත තවත් සියුම් වෙලා සූක්ෂම භාවයටපත් වෙලා තියෙන්නේ. දැන් නැත්තම් සතිය මෝරනවා. ටික ටික සති සම්පජාන්නේ දෙක වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනා යෝගාවචර පුළුවන් තරමක් බලන්න ඕනේ හිත බාහිරයට ගියාට කමක් නැහැ. නැවත මූල කර්මස්ථානට හිත අරගෙන නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත අරගෙන ආයි අර ප්‍රකට වෙන අරමුණත් එක්ක යාලුකම දිගට පවත්වා. ආහන් එතකොට වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ හිත පවත්වන්න දක්ෂ වෙනවා. අතරතුර හිත බාහිරයට ගියාට නැවත ආයි හිත අරමුණට ගන්න පුළුවන් කියන එකත් Tamanට විශ්වාසයෙන්ම තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර හිත පිට යන එක සම්බන්ධයෙන් වැඩිය මට පුළුවන් ද නැවත හිත මූල කර්මස්ථානෙත් එක්ක යාලුකම පවත්වන්න කියලා ආයි මූල කර්මස්ථානට එන ඉක්මන වැඩි වෙනවා. එතකොට නැවත මූල කර්මස්ථාන ගැන හොඳට දැනගන්න පුළුවන්. ඉතින් හොඳට අරමුණ දිගේම යන්න. එතකොට බලන්න අරමුණට මොකද වෙන්නේ. ඉතින් අර කලින් වார்த்தාවෙත් සඳහනක් තිබුණා මේ ගැස්සිලා ඇහැරෙනවා වගේ එකක් වෙනවා කියලා. තුන් පාරක් විතර පරියංක වාරයක සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ හිත සියුම් වෙන්න වෙන්න අල්ලන්න බෑ අපිට. හිත හැංගෙනවා. එතකොට තේරෙනවා නිින්ද ගිහිල්ලත් නැහැ මොකද්දෝ ගැස්මක් ආවා. කොටසක් මතකයි. හුස්ම බල බල හිටියා කියලා ටිකක් මතකයි. කොටසක් මතක නැහැ. හැබැයි දන්නව නිින්ද ගියෙත් නැහැ. ගැසිලා හැරෙනවා වගේ එකක් සිද්ධ වෙනවා. ආයි හැබැයි කලබලයක් නැහැ. හුස්මට තමයි හිත වැටෙන්නේ. ඒ ඒ මේ හිත සිවුම් වෙනකොට අල්ලන්න බැරි සතිය තාම මෝරලා නැහැ. නැත්නම් තාම දියුණු සතියක් නෙමෙයි තියෙන්නේ. හොඳට සතිය මෝරලා නම් සතිය වැඩිලා නම් මේ අරමුණ සියුම් වෙන්න වෙන්න හිත හැංගෙන්නේ නැහැ අවදි බව පවතිනවා. දැන් අරමුණ සියුම් වෙනකොට අවදි බව වෙනුවට නිින්ද යනවා වගේ එකක් වෙනවා. නැත්නම් හිත හැඟවි සැඟවි ගන්නවා කියනවා. නැත්නම් හිත ලීන භාවයටපත් වෙනවා. ඒ කියන්නේ අපේ හිත ගොරෝසු කෙලෙස් වලට විතරයි අවදි. ගොරෝසු බව අඩු වෙන්න අඩු වෙන්න අරමුණු සියුම් වෙන්න සියුම් වෙන්න කම්මැලි. මේ වර්තාවේ තියෙනවා S2 අරින්න හිතෙනවා. නිකන් ඉන්න හිතෙන්නේ නැහැ ඒකාකාරී පාළුයි නීරසයි කම්මැලි ඒ කියන්නේ කෙලෙස් අඩුවෙන් අඩුවෙන් ලකුණක් තමයි ඕක කෙලෙස් අඩු වෙනවනම් දැනගන්න පුළුවන් කම්මැලි ඒකාකාරී නීරසයි පාළුයි මුස්මේන්තුයි නිකන් කිසි වැඩක් නැහැ වගේ නිකන් නැකිట్లా යන්න හිතෙනවා පරියන්කක ඇස්සැරලා බලන් හිතෙනවා නිකන් මොනක්ක් කෙරෙන්නේ නැහැ වගේ කියලා තමයි හිතෙන්නේ භාවනා කරද්දී දවස් 3 යද්දී හිත සියුම්භාවයටපත් වෙන එක සිද්ධ වෙනවා. හැබැයි තාම අර අරමුණේ සතිය පවත්ත ගන්නත් නැත්නම් ඒක වාර්තා කරන්නත් තේරෙන්නේ නැති හින්දා මේ හිත සියුම්භාවයට ගියට අල්ලන්න බෑ. එයාට තේරෙන්නේ නිකන් නිින්ද ගියා වගේ ගැස්සිලා හැරෙනවා. හැබැයි නිින්දකුත් නැහැ කියලා තේරෙනවා. කලබලයක් නැහැ ආයි මූල කර්මස්ථානට හිත එනවා. වෙලා තියෙන්නේ අර අරමුණ සියුම් වෙනකොට අපේ අවදි බව නැහැ. කියන්නේ අපි අවදි ගොරෝසු කෙලෙස් වලට විතරයි ඒකින්ද ගොරෝසු සියල්ල කෙලෙස් කියනවා. ගොරෝසු වෙන්න වෙන්න කෙලෙස් අඩු කරගෙන අඩු කරගෙන එන කලාවක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ ගෙදර ඉන්නව වෙනුවට අරණ්‍ය ගත වුණා. රුක්ක මූල ගත වුණා, ශුන්‍යාගාර ගත වුණා. එතකොට ගමක කෙලෙස්, නගරික කෙලෙස්, ගෙවල් වල ඒ කෙලෙස් වෙනුවට මේ අරණ්‍ය විතරක් සමාදන් වෙනවා. අරණ්‍යකට ආවා කියන එක ගන්නවා, බාර ගන්නවා. ඊට පස්සේ අරණ්‍යට ආවට පස්සේ අරණ්‍යෙත් ගොරෝසු જાති තියෙනවා. ඒ කියන්නේ අරණ්‍යයක් සතු කෙලෙස් තියෙනවා. ඒකින්ද හිත කයට ගන්නවා. එතකොට කයක කෙලෙස් නැත්තම් කයක දැනුවත්කමකට අර කෙලෙස් පරාසි ටික ටික අඩු කරනවා. ගම රට ලෝකේ gedara ඒ ටික අඩු කරලා අරන්නේට අරගෙන අරන්නේනුත් අඩු කරලා කයට අරගෙන කයේ තිබ්බ හිත හුස්මට ගත්තා කියන්නේ තවත් සියුම් කරා. සියුම් වෙන්න වෙන්න දැන් කම්මැලි. දැන් ඒකාකාරී. දැන් නීරසයි. දැන් පාළුයි. මොකද වෙන්නේ? S2 පියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. S2 අරින්න හිතෙනවා. gedara නම් ඉඳගෙන ඉන්නෙත් නැහැ. මෙහි එක හැක් හරි ඇරලා බලලා අනිත් අය ඉඳගෙන ඉන්නවානි කියලා ආයෙ ඇහ වහ ගන්නවා. ටික වෙලාවක ගිහිල්ලා අනිත් ඇහ ඇරලා බලනවා. එතකොට තාම පැය ඉවර නෑනේ අප්පා කියලා ආයි ඉන්නවා ගෙදර නම් නැගිටලා ඉවරයි. යාට සමුහ භාවනාවක වටිනාකමක් තියෙනවා. පැය කොහොම හරි ඉඳගෙන හරි ඉන්නවා. ඒකත් ලොකු දෙයක් නැත්තම් මෙහෙම පැයක් ඉඳගෙන ඉන්න පුරුදු වෙන්න ගෙදර ඉඳලා බෑ. දැන් මෙහි කොහොම හරි පැය ඉන්න එපා. ඒකින්ද ඇඹරි ඇඹරි හරි ඉන්නවා. ඇස් ඇර ඇර වහ වහ හරි ඉන්න හුස්ම පැත්තකින් දාමු. කොහොම හරි ඉඳගෙන ඉන්න එකත් ලොකු දෙයක්. ඊට පස්සේ ඉඳගෙනත් ඉඳලා ඇස් දෙක පැයක් වහගෙන ඉන්න පුරුදු වෙනවා කියන එකත් විශාල ජයග්‍රහණයක්. එතකොට හිතෙනවා මේකට මේ වටේ මේ පසුබිම හදාගන්න සෑහෙන කාලයක් යනවා. පැයක් අපිට ඉඳගෙන ඉන්න. අඩු ගානේ S2 වහගෙන. එතකොට තේරෙනවා අපිට මේ රූප බලන්න නැතුව ඉන්න කොච්චර අමාරුද. සද්ධාහන් නැතුව ගන්ධ රස පහස වලින් අයින් කරාට පස්සේ ගොරෝසු ටික අඩු වෙනකොට අඩු වෙනකොට නිකන් ඇන්ජිම පිකප් නැහැ. එහෙම නැත්නම් හොඳට ජෝක් එකකට නිින්ද යනවා. ඉඳගෙන නිින්ද යනවා. ඇඟින්ද ලොකු සවන්හන්ස කියනවා ඉඳගෙන බුදියනවා බලන්න ඕන නම් අරන් එකට යන්න කියනවා. ඕන වෙලාවක බුදියනවා බලන්න ඕන නම් ඒත් අරන් එකට යන්න කියනවා. සක්මනේ හිටගෙන නිදා ගන්නවා බලන්න ඕන නම් ඒත් අරන් එකට යන්න ඕන. සක්මනේ අරමුණු දිගේ සතිය පැවතුවොත් නිදිමතයි. නිකන් සක්මන අන්බැලන්ස් වෙලා විසි කරවනවා. වටපිට බලන්නම හිතෙනවා. සක්මනේ මේ කෙළවර ඉඳලා යහ කෙළවරට යන්න බෑ වටපිට නොබලා. ඒකින්ද විශාල ජයග්‍රහණයක් බලන්න මේ කෙළවර ඉඳලා මට එහා කෙළවරට කොහොම හරි වම තියද්දි වම. දකුණ තියදී දකුණ කියලා සිහියෙන් යන්න පුළුවන්. අපි අර පොඩි ළමයිට කියලා දෙනවා ඔයා උත්සාහ කරන්න මේ කෙළවරින්ද එහා කෙළවරට යන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලාම කියනවා භාගයක් ඇදී සතිය කැඩෙනවා. හිත කැඩෙනවා. ආ ඔයා උත්සාහ කරන්නකො කොහොම හරි යනවා කියලා අදිෂ්ඨාන කරලා කිව්වට පස්සේ හා කියලා ඔළුව වනලා ගිහිල්ලා ඊට පස්සේ කියනවා මට මේ කෙළවරින්ද එහා කෙළවරට යන්න පුළුවන්. ඊට පස්සේ කියන හැරෙනකොට නම් සතිය කැඩෙනවා ගඟ දිහා බැලෙනවා කඩුවෙල එහා පැත්තේ ගඟ තියෙනවා. ඒ ගඟ දිහා බැලෙනවා කියන. ඊට පස්සේ කියනවා එහෙනම් ගඟ දිහාත් බලන්නේ නැතුව හොඳට සිහියෙන් හැරෙන්නකෝ හැරෙන බව දැනගෙන ආයි බලන්න මේ කෙලවරට ගේන්න පුළුවන්ද කියලා ඔන්න ඊට පස්සේ අහුවාම කියනවා දැන් මට වාර දෙකක් යන්න පුළුවන්. 탁මනේ මේ කෙලෙ ඉඳලා එහා කෙලවරට යන්න පුළුවන්. එහා කෙලවර ඉඳලා ආයි මේ කෙලවරට එන්න පුළුවන්. ඊට පස්සේ ඕක තව පොඩ්ඩක් වැඩි කරන්නකෝ කිව්වහම දැන් එයාට පොඩි ගැම්මක් එනවා මේක චුට්ටු චුට්ටු වැඩි කරන්න ඕනි කියලා. ඊට පස්සේ කියනවා මට හතරක් යන්න පුළුවන්. මේ පැත්තේ ඉඳලා එහා කෙලවරටත් යන්න පුළුවන්. ආයි මේ කෙලවරටත් ගේන්න පුළුවන්. ආයි එහා කෙලවරටත් යන්න පුළුවන්. මේ කෙලවරටත් ගේන්න. එතකොට ටික ටික අර බාහිරයට හිත යොමු වෙනව වෙනුවට හිත ඇතුලේ ඔළුවයි ඉබ්බ ඔළුවයි අඬු හතරයි ඇතුළට ගත්තා වගේ හිත ඇතුළේ. එතකොට කියනවා ආධ්‍යාත්මිකයි. දැන් බාහිර දැන් ඊට පස්සේ මේකත් එක්ක ඉන්න හිත ටික ටික හුරු වෙනවා. දැන් හුරු නැහැ කියනද අපි සක්මනේ එහා කෙළවරට ගිහලා ටිකක් වටපිට බල බල ඉන්නවා. ඔන්න ආයි හැරෙනවා. හැරෙනකොට සතිය කොහොමත් නැහැ. ඊට පස්සේ ආයි එනකොට මේ කෙරවලට එනකන් සතිය පියපාත්තක් නැහැ. ඉතින් උනන්දු වෙනුත් නෙමෙයි භාවනා කරන්නේ. කම්මැලි කමට ඉතින් ඔය ආවන ඉතින් තව දවස් 3ක් විතර තියෙනවා අප්පා. ඒකත් ඉවරුණා නම් ඩක් ගාලා ගෙදර යන්න පුළුවන් අප්පා ගා තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා දවස් ටික ගෙවෙනකන් ඇගිලි ගණගෙන ඉන්නවා රක්මනේ මේකල ඉඳලා එහා කෙළවරටවත් සතියෙන් ගිහිල්ලා නැහැ. නැත්තම් ළඟම කවුරු හරි දිහා බලලා ගිහින් කතා කරගෙන ඉන්නවා. එතකොට අර කාලේ නහත්ති වෙලා අපරාධයක් කැප කරපු කැපකිරීමේ උපරිම ප්‍රයෝජන නැහැ. ඒකින්ද උපරිම ප්‍රයෝජන ගන්න නම් බලන්න මට සක්මනේ කොච්චර අඛණ්ඩව සතිය පවත්වන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක අරින්නේ කියලා පැය අදිෂ්ඨාන කරලා මූල කර්මස්ථාන ටික පුළුවන් තරමක් යාළු වෙන්න උත්සාහ කරනවා. මම එතකොට ඒතකොට ටික ටික එකලස එන්න පටන් ගන්නවා මම මොනවාද කරන්න ඕනි කියලා තේරෙනවා. නැත්තම් අපි හරියටම තාම භාවනාවට බැහැගෙන නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ අද උදේ භාවනා අත්දැකීම ඔබ වහන්සේ වෙත මෙසේ වාර්තා කරමි. සක්මන් භාවනාව ලනුපැදුර මත හිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නා බවත් එය ඇවිදීමක් නොවන බවත් හිඳ ගැනීමක් නොවන බවත් සැතපීමක් නොවන බවත් සිහි කළෙමි. ඉන්පසු ලනු පැදුර මත වම දකුණ වශයෙන් පතුල ස්පර්ශ වන අවස්ථාව අනුව සිහි කරමින් සක්මන් කළෙමි. ලනු පැදුරේ ගොරෝසු බව පතුල් වලට දැනුනි. පාදවල විලුඹේ සිට පතුලේ මැද හරහා ඇඟිලි තුඩු දක්වා ගොරෝසු බව දැනෙන හැටි පිළිබඳව අවධානය යොමු කළෙමි. මාරුවෙන් මාරුවට වම් පාදයට දකුණු පාදයටත් සිරුරේ බර දැනෙන ආකාරයත් මෙනෙහි කළෙමි. ඉඳ හිට සිත පිටව ගියත් වරහන් ඇතුලේ සිතවිලි නිසා ඉක්මනින්ම පතුල් වලට දැනෙන ස්පර්ශයට සිත ගැනීමට හැකිවිය. මෙලෙස විනාඩි 40ක් පමණ මම සක්මන් කළෙමි. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. හොඳයි. මේ වார்த்தාව කලින් වார்த்தා දෙකට වඩා අර සක්මනේ අඩිපතුල් පොළවේ ස්පර්ශ වෙනකොට දැනෙන දැනීමෙදී වාර්තා කරලා තියෙනවා. ඒක හොඳයි දක්ෂකමක්. ඊට පස්සේ බලන්න දැන් මේ තව අරමුණක් එක්ක යාළු වෙන්න. ඊට පස්සේ ඕට වඩා තොරතුරු එන්න පටන් ගන්නවා. දැන් යම් තා කරුණත් එක්ක යාළු වෙච්ච හින්දා නැත්නම් ඇවිදින එකත් එක්ක යාළු වෙච්ච හින්දා තොරතුරු ටිකක් ආවා. තව යාළුනොත් තව තේරෙන්න පටන් ගන්නවා. ඒකින්ද හොඳට යාළු වෙන්න ඊට පස්සේ බලන්න ඕක අඛණ්ඩව පවත්තන්න. සක්මනේ මේ කෙලවර ඉඳලා එහා කෙලවරටම මේක ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ හැරෙනකොට සතිය කඩා ගන්න නැතුව හොඳට සිහියෙන් හැරිලා හැරෙන බව මෙනෙහි කරලා දකුණු පැත්තට හැරිලා ආයි බලන්න මේ කෙලවර දක්වා ඒකලස ගේන්න පුළුවන්. ඊට පස්සේ ආයි මේ කෙලවර ඉඳලා එහා කෙලවරට ගේන්න පුළුවන්. ওই විදිහට ගොඩක් උනන්දුවෙන් උත්සාහයෙන් භාවනා කරොත් Tamanට ඊළඟට තේරෙනවා මට විනාඩි 10ක් 15ක් යනකම් හිත බාහිරයට යන්නෙම නැහැ අරමුණත් එක්ක හොඳට පවතිනවා. එතකොට දැන් තව ආස හිතෙනවා භාවනා කරන්න දැන් මොකද හිතේ එකලස හොඳයි. ඒකට පුළුවන් තරමක් මේක වැඩි කරගෙන වැඩි කරගෙන ඇවිල්ලා එහෙම බලන්න මේ එදිනෙදා වැඩවලටත් මේ සතිය පොඩ පොඩ ගෙනියන්න. ඒ ශක්මනේ ඉඳලා මේ ඇතුළට එනකොට නැත්තම් ඉඳ ගන්න තැනට එනකොට ඒ එන ගමන වටපිට නොබලා සතිය නඩත්තු කරන්න පුළුවන්. සතිය කඩා ගන්න නැතුව මෙතෙන්ට එනකම්ම සිහියෙන් එන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැසිකිලි කැසිකිලි යනවා, තේ ටිකක් බොන්න යනවා. ඒ කරන කරන කටයුත්තකත් සතිය පිටවන්න පුළුවන්. එතකොට අර සතිය අකණ්ඩ වෙන්න පටන් ගන්නවා. සක්මණෙන් පරියංගයට පරියංගයෙන් එදිනෙදා වශයෙන් ටික ටික ටික ටික එකලස බෝ වෙන්න පටන් ගන්නවා. නැත්තම් සතිය විවිධාංගීකරණය වෙලා වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඔන්න එකලස දිගට පවත්වන්න. නැත්තම් කරන කරන දේකට දිගට ගෙනියන්න යමක් කළ යුතු දේක කරන්න. දානි ගන්නකොටත් බලන්න දානි දානි පිටවල් කීයක් මට සතිය පිටවල ගන්න පුළුවන්ද? එතකොටම දානි ගන්න වෙලාවේ මම අත් දකින්නත් ඉඳින දේ මොනවද? තේ ටිකක් බොනකොට අත් දකින්නත් ඉඳින දේ මොනවාද කියලා ඒ කරන කරන වැඩක් එක්ක යාළු වෙනවා. එතකොට ටික ටික ටික දැන් මේ ශක්මණේ ඇති කරගත්ත එකලස එදිනෙදා වශයෙන් සම්පූර්ණ දවස පුරා ගෙනියන්න පුළුවන් තත්ත්වයක් එන්න පටන් ගන්නවා. ඉතින් වාර්තාව අනිත් වාර්තාවලට වඩා විස්තර සහිතයි පරියන්කේ ගැන වාර්තාව ඉදිරිපත් වෙලා නැහැ. පරියන්කේ ගැන වාර්තාත් කරන්න. එතකොට ඔය ඇති කරගත්ත එකලස තව දිගට පවත්ව ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. පරියන්ක භාවනාව පරයන්කේ හිඳගෙන මම මුල් මූල කර්මස්ථානයේට හිත පිහිටුවාගෙන සිටිමි. එවිට මට පියකරු හුස්ම නාසිකාග්‍රේ ස්පර්ශය දැනුනි. ආශ්වාසයේ නාසිකාග්‍රේ සීතලටත් ප්‍රශ්වාසයේ උණුසුමටත් දැනුනි. ආශ්වාසයේ කෙටියටත් ප්‍රශ්වාසයේ දිගටත් දැනුනි. ආශ්වාසයේ කෙලවර වී ප්‍රශ්වාසය පටන් ගන්නා තප්පර දෙකක පමණ කාලයක් ගන්නා බවත් ප්‍රශ්වාසයේ කෙලවර වී ආස්වාසේ පටන් ගන්න තත්පර 3ක පමණ කාලයක් යන බව දැනුනි. මෙසේ භාවනාවේ යෙදෙන විට සිත විසිරී ගියත් සිතුවිල්ලක් සිතුවිල්ලක් කියා මෙනෙහි කර යලිත් මූල කර්මස්ථානයේට හිත පිහිටුවමි. මෙසේ කරගෙන යන විට හුස්ම රැල්ල සියුම් වී ශරීරයේද සැහැල්ලු වෙන බවක් වැටහුණි. දානය සඳහා සීනුව නාද වූ නිසා පර්යංකේ නැගිටීමට සිදුවේ. සක්මන් භාවනාව උඩ වැලිමලුවට ගොස් මම දැන් මෙතන සිටගෙන සිටින ආකාරය මෙනෙහි කර මෙම සක්මන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් උපකාර වූ ආකාරයට මෙම ධර්ම අවබෝධ කර ගැනීමට මටත් උපකාර වේවා කියා ප්‍රාර්ථනා කර වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කිරීමට පටන් ගත්ෙමි. එසේ සක්මන් කරන විට මාගේ යටිපතුල සියුම් වැලිවල ස්පර්ශ වන විට දැනෙන වේදනාවත් බොරළුවල ස්පර්ශ වන විට දැනෙන වේදනාවත් අත්විඳෙමි. විනාඩි 10ක් පමණ මෙසේ සක්මන් කර ඊළඟ පියවරේ සිට පය ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් මෙනෙහි කළෙමි. එවිට දකුණු කකුල එසවීමේදී වම් කකුලට බරවන නිසා දනසින් දනහි සංදිය වලලු කර සංදිය පාදයේ තදවන බව දැනුනි. තවද දකුණු කකුල එසවීමේදී උකුල් හන්දිය දනහිස වලලු කර හන්දිය නැවෙන බව සහ වේදනාවද අත්විඳෙමි. කකුල ගෙන යාමේදී ලැබෙන සැහැල්ලුවත් අත්විඳෙමි. කකුල පොළවට තියද්දී පළමුව පාතේ විලුඹත් ඊට පසු පාදයේ අනික් කොටස ස්පර්ශ වන ආකාරයේ සහ අන්තිමේදී මා පැටැඟිල්ල සහ අනිත් ඇඟිලිත් පොළවේ ස්පර්ශය දැනගත්ෙමි. වැලිමලුවේ සියුම් බවත් ලනුපැදුරෙහි සක්මන් කරන විට ගොරෝසු බවත් ටයිල් පොළවේ ඇවිදින විට සීතල ගතියත් වෙන වෙනම හඳුනාගත්තෙමි. මෙසේ සක්මන් කරන විට වරින් වර සිත පිටතට ගියත් මූල කර්මස්ථානයේට සිත අරගෙන සති සතිමත්ව භාවනාවේ යෙදුණෙමි. ඔබ වහන්සේට මේ භවෙදීම නිර්වාණ බෝධය ලැබේවා. එතකොට ඒ වார்த்தාවත් හොඳයි. ඒකේ පරියන්ක සම්බන්ධයේ තියෙනවා මේ ආස්වාසයක් පටන් ගන්නකොට නැත්නම් ආස්වාසය ඉවරුණාට පස්සේ යම් අවකාශයක් පවතිනවා. ඊට පස්සේ ප්‍රස්වාසයට මාරුණාට පස්සේ ප්‍රස්වාසය ඉවරුණාට පස්සේ ප්‍රස්වාසයේ ඉඳලා ආස්වාසයට එන්නත් පුංචි විරාමයක් පවතිනවා කියලා. කියන්නේ මේ අතරමැද පුංචි හිඩසක් තියෙනවා. එතකොට අරමුණේ මුලමැද අග බලනවා කියලා කියනවා. අරමුණ හොඳට ආස්වාසේ පටන් ගන්න කොතනින්ද කියලා හොඳට අවධානය තියාගෙන හිටියොත් පටන් ගන්න අලුතෙන්ම ආස්වාසය. ආස්වාසේ නැති තැනක ඉඳලායි පටන් ගන්න. එතකොට ගොරෝසු තැනකට ඇවිල්ලා ආයි ගෙවෙන පැත්තට යනවා. ගෙවෙන පැත්තට ගියාට පස්සේ ගෙවුනට පස්සේ ප්‍රස්වාසය ආයි අලුතෙන්මයි පටන් ගන්න. හොඳට බලාගෙන හිටියොත් තේරෙනවා මේ ආස්වාසයක් කෙලවර වෙන්නේ Nirodheki. අලුතෙන්ම ප්‍රස්වාසයක් පටන් ගන්නවා. ඊට පස්සේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියනකොට මේ හුස්ම දෙකක් අතර තව අවකාශයක් තියෙනවා. සමහරට ඒ හිඩස සිතුවිල්ලක් විසින් පැහැර ගන්නවා. ඒක හුස්ම කියලාට ගිහිල්ලා පල්ලෙහාට ආවට පස්සේ ඊළඟ එක හුස්ම එන්න පුංචි කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන වෙලාවේ සමහර විට සිතුවිල්ලක් හිත පැහැර ගන්නව නැත්නම් ඒ හිඩස දැක ගන්න පුළුවන් කෙනෙක් දකින්නෙත් නැහැ. ගොරෝසු හුස්ම තේරෙනවා නැත්නම් හුස්මේ මැද කොටස තේරෙනවා. හුස්මේ හටගන්න හැටි නැත්නම් පටන් ගැනීම තේරෙන්නේ නැහැ. ගෙවෙන තැන අල්ල ගන්නත් බෑ. හොඳට බලන් හිටියොත් තේරෙනවා අලුතෙන්මයි හුස්මක් පටන් ගන්නෙ. මැද ගොරෝසුට පවතිනවා. ගෙවුණාට පස්සේ ආයි අලුතෙන්මයි ඊළඟ හුස්මට නැත්නම් ප්‍රශ්වාසයට මාරු වෙන්නේ. එතකොට වෙන්නේ හොඳට සති සම්පජන්‍ය දෙක තියෙනවා. නැත්නම් සිහියත් නුවණත් දෙකම පවතින යෝගාවචරයට මොකද මේ අරමුණ හොඳට අස්තර විස්තර ඇතුව බලන්න පුළුවන්. හිත සියුම් වෙලා තියෙන්නේ. හිතේ ඒකෝදිභාවය වැඩි වෙලා තියෙන්නේ. නැත්තම් සතිය මෝරණ මට්ටමට පවතිනවා. සතිය හොඳට මෝරන්නේ අරමුණේම හිත නිමක්න කරගෙන අරමුණ හොඳට අස්තර විස්තර ඇතුව ඔන්න ඔය විදිහට දැනගන්න තාක්කල් තමයි. සක්මනෙත් එහෙමයි. සක්මනේ අඩිපතුල් පොළොවේ ස්පර්ශයේදී අර දැනෙන දැනීමේදී ඔක්කොම දැනගන්න නම් විශාල සියුම් භාවයක් තියෙන්න ඕනේ. හිතේ විශාල ඒකෝදි භාවයක්, ඒකාග්‍ර භාවයක් තියෙන්න ඕනේ අර අරමුණ විස්තර අස්තර ඇතුව දැනගන්න. ඒ දැනගන්න පුළුවන් සියුම් වෙච්ච මනසට තමයි. නැත්තම් ගොරෝසු ටික මතුවෙනවා සියුම් සියුම් කොටස් මග ඇරෙනවා. මොකද අවධානය එච්චර යොමු වෙලා නැහැ. අරමුණට හොඳට හිත නිමක්න වෙනකොට විස්තර එන්න පටන් ගන්නවා. ඒ වගේම හිත බාහිරයට යන ප්‍රවණතාවය අඩු වෙනවා. ගියත් හොඳට තේරෙනවා. දැන් මගේ හිත බාහිරයට ගියා. ආයි ගන්න පුළුවන් හැකියාවත් වැඩි වෙනවා. ඉතින් පුළුවන් තරමක් බලන්න ඔන්න ඔය විදිහට මේ ඇති කරගත්ත එකලස දිගට පවත්වා ගන්න. දිගට පවත්වන්න කියන්නේ ශක්මනේ මුළු පැයම මට අරමුණත් එක්කම යාලුකම් පවත්වන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් මුළු පැයෙම මට ඒකෙන් අදහස් කරන්නේ 100ට 100ක් පැයෙම හිත හිටිනවා කියලා. හිත බාහිරයට ගියත් නැවත ගන්න පුළුවන්. ගත්තට පස්සේ නැවත මූල කර්මස්ථානෙත් එක්ක සම්බන්ධකම් පවත්වන හැටි. ඒක ඊයේ ලොකු සන්නාසෙ මතක් කරපු විදිහට විශාල දක්ෂකමක් තමයි හිත මූල කර්මස්ථානේ තිබිලා සද්දයකට වේදනාවකට සිතුවිල්ලකට හිත කැඩුනට පස්සේ නැවත මේ මූල කර්මස්ථානෙම හිත පිහිටලා ආයෙ එතන ඉඳලා බලාගෙන යන්න පුළුවන් නම් හරි. එතකොට කියනවා අර හිත පිට ගියේ ටිකෙත් දෝෂයක් නැහැ කියලා. මූල කර්මස්ථානේ හිත තිබුණා. දන්නේම නැතුව හිත වෙන අරමුණකට ගියා. ආයි මූල කර්මස්ථානට හිත ආවා. ආවට පස්සේ ආයි එතන ඉඳලා බලාගෙන යන්න පුළුවන්. එතකොට අර හිත පිට ගිය එකේ දෝෂෙකුත් නෑ. මොකද හිත පිට ගිය එක චේතනා කරලා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඉබේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ ඉබේ සිද්ධ වෙන දේවල් ප්‍රශ්නයක් නෑ අපිට තියෙන්නේ දැනගන්න නිරීක්ෂකෙක් වෙන්න. හොඳට බලාගෙන ඉන්නයි තියෙන්නේ. එතකොට දැන් සෑහෙන දුරට මේ පාරට ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ ඔන්න ඔය ඇති කරගත් එකලස දිගට පවත්වන්න යමක් කළ යුතුද ඒක කරන්න. සක්මණෙන් පරියන්කයට පරියන්කෙන් එදිනෙදා මේ විශාල වැඩ කොටසක් නෑ. ඒ කරන්න තියෙන වැඩ. විශේෂයෙන් ඔය එදිනෙදා වැඩ ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔය සක්මන පරියන්කේ එච්චර අමාරු වෙන්නේ නැහැ. එදිනෙදා වැඩ කරන අවධානය නැතිකම විශාල පාඩුවක්. ඒකින්ද බලන්න දාන එකක් දාන ගන්න වෙලාවට මේ දාන පිඟාන අතර ගත්තට පස්සේ ස්පර්ශය කොහොමද අතට දැනෙන්නේ? පිඟානේ බර දැනෙන හැටි, කෑම වර්ණ වශයෙන් පේන හැටි, සුවඳ දැනෙන හැටි, අනනකොට මොන වගේද? හපනකොට රස දැනෙන හැටි වශයෙන් හොඳට දානේ ගන්නකොට ඒකත් එක්ක යාළු වෙලා ඉන්න. දානේ ගන්න වෙලාවේ 100ට 100ක් මට දානේ ගන්න එකත් එක්ක ඉන්න පුළුවන්. තේ එකක් බොනකොට කෝපය අතට ගත්තට පස්සේ ස්පර්ශය අතට දැනෙන හැටි. බර දැනෙන හැටි. තේකේ සුවඳ දැනෙන හැටි. උණුසුම දැනෙන හැටි. රස දැනෙන හැටි වශයෙන් ඒ වෙලාවෙත් බලන්නේ තේ බොන එකත් එක්ක මට 100ට 100ක් ඉන්න පුළුවන්. වතුර ටිකක් නාද්දී ඇඟට වතුර වැටෙනවා, සීතල දැනෙනවා. සබන් ගන්නකොට ස්පර්ශි මොන වගේද? පුළුවන් තරමක් බලන්න ඔන්නේ කරන කරන වැඩක යාළු වෙන්න. එතකොට Tamanට තේරි මේ අර පරියන්ක වගේම එදිනෙදා වැඩවලත් තේට සතිය පිහිටනවා. ඊට පස්සේ එහෙම හොඳට සතිය පවත්තලා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තවත් හොඳයි. මොකද දැන් එදිනෙදා වැඩ කටයුතු වල කලබලයක් නැති නිසා එකලස හොඳයි. ඔය මගෙත් එක්කම මෙහි ඉස්සර මං ආපු පළවෙනි වැඩසටහන 2015. 2015 පළවෙනි රිට්‍රීට් එකකට මෙහි ආවේ මම. මායිතාව ස්වාමීන් වහන්සේ නමකුයි එතකොට මේ මට මතක හැටියට මෙන්න මේ කෑල්ල විතරයි තිබුණේ ලොකු සානසෙ අන්න අර කෙරවල හිටියේ. මේ පැත්ත බලාගෙන තමයි කට්ටිය වාඩි වෙලා ඉන්නේ මේ කෑල්ල හදලා නැහැ. එතකොට මේ මගෙත් එක්කම ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරා. ඒ ස්වාමීන් වහන්සේගේ තිබ්බ දෝෂේ මම දැක්කේ දවස් 10යි වැඩසටහන හොඳට උනන්දුවේ භාවනා කරා. උනන්දුවෙන් භාවනා කරා කියන්නේ මේ වෙලාවට සක්මනට යනවා. වෙලාවට පරියන්කයට යනවා. මම ඇත්තටම එච්චරම ගැම්මකින් භාවනා කරෙත් නැහැ. හැබැයි මම බැලුවා ඉදිනදා වැඩ සතියෙන් කරන්න. දහනශාලාවේ දානේ ගන්නකොට ඊට පස්සේ කුටියට එන ටික ඇවිල්ලා මුණ හොදන එක, දත් මදින එක මේ ඇඳේ නිදා ගන්නකොටත් ඇඳේ නිදාගෙන බඩෝඩින් අත තියාගෙන බඩ පිම්බෙන හැකිලෙන හැටි බල බල ඉන්නවා. ආන් ඒ වගේ ඒ ස්වාමීන් වහන්සේ උනන්දුවෙන් භාවනා කරා එදිනෙදා සතිය ගණන් ගත්තේ නැහැ. තාමත් භාවනා කරනවා භාවනාව මොකද්ද කියලා දන්නේ නැහැ. මගෙත් එක්කම මගේ වයසෙම ස්වාමින් වහන්සේ නමක් තාම භාවනා කරනවා භාවනාව මොකද්ද කියලා දන්නේ මට තේරුණේ මේ මේ ස්වාමීන් වහන්සේගේ දෝෂෙ තිබ්බේ එදිනදා සතිය ගණන් ගත්තේ නැහැ. හරි වීරියෙන් භාවනාව. ඒ කියන්නේ කුටියේ ඉඳලා අර උඩ සක්මන් මළු වලට ඉක්මනට මුණ හොදලා මේ කුටියට ඇවිල්ලා ටක් ගාලා පාත්‍රයේ තියලා දත් ටික මැදලා වේගෙන් දුවන සක්මනට. ඇයි මංග ටික සක්මනක් කියලා ගණන් ගන්නෑ. ඇවිදගෙන යන ටික සක්මනක් නෙමෙයි. සක්මනට ගිහිල්ලා තමයි සක්මන පටන් ගන්න. ඒතකොට අර යන ටික ඇවිස්සීලා යන්නේ. යන ටිකෙත් තියෙනවා සක්මනක්. අපි මෙතන ඉඳලා සක්මනට යනවා නම් ඒක සක්මනක්. ආයෙ එන ටිකක් සක්මනක්. අපි එන ටික කතා කර කර එනවා. වටපිට බල බල එනවා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා වාඩි වුණාට පස්සේ අර මග කතා කරපු එක මේ ඉඳගෙන ඉන්නකොට ආයෙ යනවා. ඒකින්ද බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවලු මේ දෙන්නෙක් විනාඩි 10ක් කතා කරගෙන ඉඳලා වාඩි වුණොත් ඇතුලේ විනාඩි 20ක කතාවක් යනවා ඇතුලේ. ඒ කරපු කතාවේ ඊටු ටික මේ ඇතුලේ යනවා. ඒකින්ද ඔය අපි එදිනදා සතිය ගණන් ගන්න නැති හින්දා ප්‍රයෝජන අඩුයි. හරියටම එදිනෙදා සතියටත් දැම්මොත් තේරෙනවා කරන කරන වැඩෙන් වැඩෙන් වැඩෙන් සතිය හිට මෙහෙට මාරු වෙවි විවිධාංගීකරණය වෙලා වැඩෙනවා. ඉතින් ඒකින්ද බලන්න ඔය වගේ දැන් එකලස ගත්තට පස්සේ ඒ කාලෙන් ප්‍රයෝජන ගන්න නම් කලබලයට දඟලලා කරන්න කිසිම වැඩක් නැහැ. උයාගෙන කන්නත් නැහැ. ඔක්කොම කෑමත් නිකන් හම්බෙන්නේ. ඒකින්ද නිවිහැනේලි බලන්න ඕනේ මට හොඳට සතිය පුරුදු කරන්න පුළුවන්. ඊට පස්සේ දවස් 5 ඉවරලා ගෙදර ගියාම ඕක එන්න පටන් ගන්නවා. කෝපයක් හොදනකොට නැත්නම් කැම්පින් ගන්න අතර ගත්තට පස්සේ සතියෙන් කන්න ඕනේ කියලා සතියෙන් සතිය විසින් පණිවිඩය ගෙනත් දෙනවා. ඒකෙන් තමයි ඔය වார்த்தාව ඔයගේ ඉදිරිපත් කරාපු හොඳයි විස්තර ඇතුව ඊට පස්සේ බලන්න ඕක එදිනෙදා සතියටත් දාන්න. එතකොට තේරෙනවා මේ හැම තැනකම උඩට සතිය පිටව ගන්න පුළුවන්. ඒක ආය උදව් කරනවා සක්මන්ටයි පරියන්කට. ඒකින්ද වார்த்தා හොඳයි. එදිනෙදා සතිය ගැනත් වග බලා ගන්න කියලා මතක් කරලා ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගරු ස්වාමින් වහන්ස මා වසර 6ක සිටම උදේ හා රාත්‍රී නිතිමතාම ආනාපානා සති භාවනාව වඩන කෙනෙක්මි. මෙම කාලය තුල බොහෝ අවස්ථාවන්හිදී භාවනා අත්දැකීම් රසක් අත්දැක ඇත්තෙමි. මීට වසර ගණනකට පෙර සිටම සමහර දිනවලදී ආනාපානා සති භාවනාව ආරම්භ කර ටික වේලාවකින් ගතසිත දෙකම නැති තැනකටපත් වී නැවත ආනාපානයටම පත්වීම සිදුවේ. කිසිම දිනක මෙම අවස්ථාවට පත්වන මොහොත ගැන මට දැනීමක් නැත. මා අද දින උදේ පරයන්ක භාවනාවේ යෙදී සිටින විට මීට පෙර කිසිම දිනක අත්විඳ නැති පරිදි සිරුරේ කුස ප්‍රදේශයේ සිට ඉහළට සිරුර ඇතුළතින් හිරිවැටීමක් වැනි වරහන් ඇතුලේ එසේ වුවත් එම සිදුවීම හරියටම විස්තර කළ නොහැකිය. එවැනි අමුතුම සිදුවීමක් අත්දැක්කෙමි. එම සිදුවීම සිරුර තුළ ඉහළට පැතිරුණ අතර එය ක්‍රමයෙන් නොදෙනී ගොස් සිරුර මතු පිටින් හිරිගඩු පිපෙන සීතලක් ඇති වී අවසන් විය. ඉන්පසුව මගේ නළල මත සියුම් ආලෝකයක් ඇති නැති වී නැවත ඇති වී නැති විය. භාවනාව පටන්ගත් මුල් අවදියේ මෙන් නොව දැනට කලක සිටම භාවනාව පටන් ගන්නා මොහොතේ පටන්ම හුලන් රැල්ල ඊ타මත්ම සියුම්ව නොදෙනෙන තරමටම පත්වී ඇත. මාගේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා උපදෙස් ඊතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. එතකොට දිගට භාවනා කරන කෙනෙක් කියලා කියන සාමාන්‍යයෙන් දිගට භාවනා කරන කෙනෙකුට වෙන්නේ ඉඳගෙන මුලට මුල් කාලයට සාපේක්ෂව ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට ආවට පස්සේ අරමුණ ඉක්මනටම ගෙවිලා යනවා. අරමුණ සමාට වෙනදා තරම් ගොරෝසු නෑ. ඊටාම සියුම්ම වැටහිලා එහෙම නොදෙනී යනවා. හැබැයි අරමුණ නැති සතිය නැති වෙන්නේ අරමුණක් මත සතිය පවත්තගෙන ගිය යෝගාවචරයට අරමුණ නැතත් සතිය පවත්වන්න පුළුවන් කියලා එනවා. සමහර විට භාවනා කරන කෙනාට හිතුනොත් එහෙම ඒ අරමුණ ඉක්මනට ගෙවිලා යන එක භාවනාවේ කැඩුනා නැත්නම් භාවනාවේ වැරද්දක් සිද්ධ වුණා නැත්නම් ඉස්සර වගේ භාවනාව කෙරෙන්නේ නැහැ කියලා එහෙනම් කමඨාන් සුද්ධ වෙලා නැහැ. කමඨාන් සුද්ධ කරගන්නවා කියලා කියන්නේ අර අරමුණක් මත තිබ්බ සතිය දැන් අරමුණ නැතත් පවත්වන්න පුළුවන් කියන එක දැනගන්න ඕනේ. ඉතින් මේ වார்த்தාව ලියපු එක්කෙනාට කතා කරලා කියන්න පුළුවන්ද? Tamante ඒ දැන් තියෙන தත්ත්වය ගැන අදහස මොකද්ද? Taman ඒකට හොඳයි කියලා හිතනවද නැත්නම් වෙනද තරම් භාවනාව කෙරෙන්නේ නැහැ කියලාද හිතෙන්නේ? මට දැනගන්න තිබ්බනම් හොඳයි. ඒ වார்த்தාව ලියපු කෙනාගේ මේ දැන් තියෙන වාඩි වුණාට පස්සේ තියෙන පුංචි දැනුවත්කම Tamanට තේරෙන්නේ භාවනාවේ හරියාවක් විදියටද නැත්නම් භාවනාව දැන් ඉස්සර වගේ කෙරෙන්නේ නැහැ කියන විදියටද කියන එක තමයි දැනගන්න මට හිතෙන්නේ භාවනාවේ දියුණුවක් විදියට ඒත් මට කවදාවත්ම බැරි වෙනවා මේ ඒකට යන තැන වටහා ගන්න. ඒක ඉබේටම තමයි යන්නේ. ඉවර වෙනකොට ආනාපානෙන් තමයි ඉවර වෙන්නේ ආනාපානට වැටලම ආව. ඉතින් යන හැටි අල්ලගන්න බෑ කියලා කියන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. ඔව් යන හැටි අල්ලගන්න නම් හොඳට ඉරියව් සම්බර කරලා වාඩි වෙනවනේ. වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට ආවට පස්සේ එහෙමයි ස්වාමීන් ප්‍රකට වෙනවනේ. හුස්ම හරි මොකක් හරි දැනුවත් කමක්. එහෙමයි. ආන් ඒ දැනුවත් කමේ හොඳට අවදි බව පවත්වා ගන්න. දැන් මේ හිත සිවුම් වුණාට අල්ලන්න බැරි මොකද මේ අර මූල කර්මස්ථානේ ගොරෝසුවට පේන වෙලාවේ හොඳට අස්තර විස්තර බලලා නැහැ. දැන් ස්වභාවයෙන්ම හිත අරමුණ සියුම් වෙනවා නොදැනී යනවා. හැබැයි අල්ලන්න බෑ. එහෙමයි සර්. ගැසිලා හැරෙනවා වගේ එකක් වෙනවා මේ හුස්මට හිත වැටෙනවා කලබලයකුත් නැහැ. එහෙමයි සර්. දැනට තේරෙන විදිහට අරමුණ කොච්චර වෙලාවක් විතර බලා ඉන්නකොටද නොදැනී යන්නේ. සමහර දවස්වලට නම් මුළු පැයම අරමුණේ ඉන්නවා ස්වාමින් වහන්සේ. එතකොට ආනාපානෙම හොඳට දැනුවත් වෙවි ඉන්නවා. මේ හිටපු ගමන් දවස්වල තමයි මේ දන්නේම නැතුව ආනාපානෙන් ගිහිල්ලා අර ආපහු ගිය වෙලාව කොච්චර වෙලාවද කියලා දන්නෙත් නැතුව ආයි එනවා ආනාපානට දැන් මේ මෙහාවට පස්සේ මුලින් දවසේ හතර සැරයක් විතරම ආනාපානය කළා ඒ මුකුත් නැති තැනට ගියා ආයි ආනාපානට වැටලා තව තුන් හතර සැරයක් ආනාපානය කරනකොට ආයි නැති තැනට ගියා එහෙම මෙහෙම වුණා ස්වාමීන් වහන්සේ ආනාපානේ නැතුණාට සතිය කැඩිලා කියලාද හිතෙන්නේ සතිය තියනවා කියලාද? සතිය නෑ ස්වාමින් වහන්සේ. නිකන් මොකුත්ම නැති තැනකටපත් වෙලා. හරි. දැන් අරමුණ නෑ. මොනක්වත් දැනගන්න දෙයක් නෑ. නැහැ ස්වාමින් වහන්සේ. එතකොට ඒ தත්ත්වේ සතිය නෑ කියලාද වාර්තා වෙන්නේ? සතිය තිබිට සතිය තියනවා කියලාද? මට හිතෙන සතිය නැතුව ගියා කියලා ස්වාමින් වහන්සේ. එතකොට සතිය නැතුව ගිහින්. ඒ කියන්නේ මේ එවලේ මැරිලා නෑනේ. <laughs> නිින්ද ගිහිල්ලත් නෑ. නෑ. ජීවි කල්ලෙලත් නෑ. නෑ. හුස්මත් නෑ. ඒක දැනීම දැනීමක්. මොකුත්ම ඒ දැනෙන්නේ නැහැ. හුස්ම නැත්තම් හුස්ම නැතුව මැරලා නැත්තම් හොඳයිනේ. <laughs> හුස්ම මත තිබ්බ සතිය දැන් හුස්ම නැතුව තියෙනවා. එහෙමයි. ඕකට බල සම්පන්න සතියක් කියලා කියනවා. එහෙමයි. අරමුණක් මත තිබ්බ සතිය දැන් අරමුණ නැතුව පවතිනවා. දැන් අරමුණ නැතුණාට පස්සේ නිින්ද ගිහිල්ලා වගේ නම් නෑ ස්වාමීන් වහන්සේ. නිින්ද ගිහින්. එතකොට කීතයක ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් සිහිවිකල් වෙලා නම් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මැරලා නම් අපිට ප්‍රශ්නයක් නෑ. <laughs> මේ ඒකට ප්‍රශ්නයක් මැරුණානේ. එහෙමයි සම්මා. ඉතින් දැන් කොහොම හරි මැරිලත් නැහැ. එහෙමයි සම්මා. මේ එතකොට හොඳයි. අරමුණක් මත තිබ්බ සතිය අරමුණ නැතුව පවතිනවා. ඕක බල සම්පන්න සතියක්. ඒ කියන්නේ මේ ලොකු සාන්නාංශෙම ওই උදාහරණ කතා කියනකොට කියන්නේ මේ ළමයි කැවිදෙන කාලේ අම්මා දඬු වැටක් ගහලා දෙනවා. වැටේ කියලා. ළමයා කරන්නේ දඬු වැට අල්ලගෙන ඇවිදිනවා. ඊට පස්සේ දඬු වැට අල්ලගෙන ඇවිත් ළමයා ටික කාලයක් ගිහිල්ලා දඬු වැට අතහැරලා ඇවිදිනවා. එතකොට දඬුවට ඕනේ නෑ ළමයට. ලොකුසානාද කියන්නේ දඬුවට ඕන නම් කෞතුකාකාරී තියලා තියත හැකි පොඩි කාලේ ඇවිදපු දඬුවට කියලා පෙන්වන්න. ළමයට ඕනේ නෑ. එතකොට අර මේ හුස්ම කියන්නේ ඇවිදින්න ගත්ත දඬුවට වගේ. නානා අරමුණු වල දුවන හිත ගෙනල්ලා එල්ලලා තියන්න උපකාරයක් විදියට තමයි මේ හුස්ම ගත්තේ. එක එක අරමුණු වල දුවන හිත ගෙනල්ලා එල්ලලා තියන්න තමයි හුස්ම ගත්තේ. එහෙමයි. පස්සේ තේරෙනවා එල්ලලා තිබ්බ හුස්ම නැති වුණාට සතිය තියෙනවා. හිත පිට ගිහිල්ලා නැහැ. හුස්මත් නැහැ. සතිය තියෙනවා. මැරලත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. එතකොට දැන් හිතෙන්නේ මොකද්ද? දැන් හොඳයි කියලා හිතෙනවද? ඒ සෞත්වි කියලා හිතෙන්නේ. <laughs> හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒකනේ. දැන් හොඳයි. ඒ කියන්නේ අරමුණ ඕනේ නැහැ භාවනා කරන්න. ඒ කියන්නේ හුස්ම ඕනෙම නැහැ භාවනා කරන්න. හුස්ම නැතුවත් භාවනා කරන්න පුළුවන්. පුළුවන්. හුස්ම තියෙද්දිත් පුළුවන්. නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් හුස්ම තියෙද්දිත් භාවනා කරන්න පුළුවන්. දැන් හුස්ම පේනකොට හුස්ම බල බල ඉන්නවා. පස්සේ තේරෙනවා හුස්ම නැති වුණත් භාවනා කරන්න පුළුවන්. ඒතකොට බල සම්පන්න සතියක්. දඬුවට නැතුව ළමයා ඇවිදිනවා. එහෙමයි ස්වාමිනවහන්ස. ස්වාමිනවහන්ස අද මම උදේ භාවනා කරනකොට දැන් ආනාපාන කොහොමද ස්වාමිනවහන්ස දැන් ටිකක් කල් ඉඳලා මේ හරි මුලදී හොඳට පැහැදිලිව ගොරෝසුළු දැනෙච්ච එක දැන් කල් තිස්සෙම ආරම්භෙන්ම හරීම සියුම්ම අල්ල ගන්නත් බැරි තරම් වගේ පටන් ගන්නෙම මේ ආනාපානේ හොයාගන්න බැරි තරමට මම සීරුවෙන්ම හොයන්න කළා තමයි ආනාපානේ රඳව ගන්නේ. එතකොට ස්වාමින්වහන්සේ අද මේ ටිකක් වෙලා යනකොට මේ නිකන් බඩ දිහාවෙන් වගේ ඇඟ ඇතුලෙන් නිකන් ඒ කියන්න තේරෙන හිරි වැටෙනවත් නෙමෙයි මට තේරෙන්න කියන්නේ එහෙම වෙලා උඩට උඩට ඇවිල්ලා ඊට පස්සේ ඒක ඇඟේ මතු පිටින් හිරි කඩු පිපිලා සීතලක් වගේ වෙලා ඉවර වුණා ස්වාමින්වහන්සේ ඊට පස්සේ මේ දැන් දිගටම ආනාපානෙ ඉන්නකොට නිකන් ලා පාට ඒ කියන්නේ යන්තම් එළිය ගතියක් වගේ කන් නලලේ. නලලෙන් ඇති වෙනවා ආයි නැති වෙලා ආයි ඇති වෙලා ආයි නැති වෙලා. එහෙම වුණා ස්වාමීන් වහන්සේ. අද උදේදී. මේ සාමාන්‍යයෙන් මේ ඔය ආනාපාන සිවුම් වෙන තැන එනකොට නොදැනෙන මට්ටමටදී සමහර විට මේ කයේ හිරිකඩු පිපෙනවා වගේ, මස් පුංචි පුංචිට අකුණු කොටනවා වගේ, විදුලි සැර යනවා වගේ පුංචි පුංචි ඔය ප්‍රීති වගේක් හට ගන්න පටන් ගන්නවා. ඒක අටුවාචාරින් වහන්සේලා කනික ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, පරණ ප්‍රීති කියලා මේ නම් සඳහන් කරනවා. සමහර විට මුළු කයම පිනා යන ගන්නට ප්‍රීතියක් ඇති වෙනවා. පොඩියට පටන් ගන්නවා මසාජ් එකක් වගේ තැන් තැන් වල පුංචි පුංචි බුබුලු දානවා වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් ටික නැත්නම් කම්පන චංචල ගති ටිකක්. සමහර වෙලාවට ඒක මුළු ඇඟ පුරාම ගිහිල්ලා මුළු කයම ප්‍රීතියෙන් පිනා යන්න එනවා. ඒක හැමතිස්සෙම එන්නේ නැහැ. ලොකු සානන්ද කියන්නේ ඒක බෝනස් එකක් කියලා. <laughs> ආයතනවල බෝනස් දෙනවනේ අවුරුද්දට එකපාරයි දෙන්නේ. මම වැඩ කරපු තැන දෙපාරක් දුන්නා. අප්‍රේල් වලටයි දෙසැම්බර් වලටයි. ඉතින් ඒක නිසා මේ බෝනසුත් එනවා හිටපු ගමන්. සමහර කෙනාට ඕක හොඳටම ගිහිල්ලා මුළු ඇඟ පුරාම පිනා යන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ඒ ඒ අවස්ථාවේ මේ ඇඟට මතු පිටින් නෙමෙයි ඇඟ ඇතුලෙන් තමයි මේ මහා හිරියක් වගේ එකක් ඇඟ ඇතුල නිකන් කැරකි කැරකි කැරකි වගේ තමයි උඩට දැනුනේ. බලාගෙන ඉන්න අපි භාවනාවේදී නිරීක්ෂකේ. තීන්දුව තීරණ ගන්න යන්නේ නෑ. නිරීක්ෂකෙක්. නිරීක්ෂණය කරන විශේෂේත්‍රේ තමයි කයයි හිතයි. මේක වමයා කියන්නේ කවුද කියලාද ඉගෙන ගන්නයි හදන්නේ. ඒකින්ද නිරීක්ෂකෙක්. මේක ಜಾති ගොඩාක් සිද්ධ වෙනවා. එක එක ಜಾති සිද්ධ වෙනවා අපිට තියෙන්නේ බලාගෙන ඉඳ විතරයි. එහෙමයි. සැකර හිතෙනින්ද වාර්තා කරන්න. එතකොට දැනගන්න තියෙන්නේ මේක ඕන જાතියක් වෙන්න පුළුවන් අපිට තියෙන්නේ බලන් ඉන්න එක විතරයි. විතරයි. ඊට ඒක මම කරනවත් නෙමෙයි ඉබේට සිද්ධ වෙන්නේ. ඉබේට ඇවිල්ලා ඒක ආයි ගෙවිල යනවා. ඊට පස්සේ ඔහි විවේකී හිටිය හැකි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට කය ගැන වැටහිමකුත් නැහැ. නැත්නම් රූප නිසා තියෙන දුක නැහැ. එහෙමයි. බාහිර රූපත් නැහැ. මේ කය කියලා ගත්ත රූපෙත් නැහැ. ඒතකොට දැනගන්න ඕනේ දැන් මේ රූප නිසා යම් තාක් දුකක් තිබ්බනම් රූප ලෝකේ ඒ රූප සම්බන්ධයෙන් තියෙන දුකින් නිදහස්. ස්වාමීන් වහන්සේ මට තව පොඩි දෙයක් දැනගන්න ඕනේ. දැන් අර මේ ආනාපානේ නැතුව ගිහිල්ලා මේ හිස්තැනකට වැටෙනවනේ. එතකොට එහෙම වෙනකොට මම විදර්ශනාවක් වැඩිමක් නැතුව එන්නේ ඒකට මොකද වෙන්නේ කියලා. ඉන්නෙම විදර්ශනාවේ තමයි. එහෙමයි ස්වාමීන් ඉන්නෙම විදර්ශනාව. ওই භාවනාව සම්මති මොකද්ද විදර්ශනාව මොකද්ද කියලා හොයන්න යන්න එපා. හොඳයි ස්වාමීන් ඔන්නේ කෙරෙන එක දිගේ යන්න. කල්පනා කරන්න ගත්තට පස්සේ ප්‍රපංච කරනවා. ඊට පස්සේ ආයි තිබ්බ එකලසක් නැහැ. ඊට පස්සේ දැන් ප්‍රශ්නයක්. දැන් මේ ලස්සනට විවේකේ තියෙනවා. ඉතින් ඕක විදර්ශනාව කියලා හිතා ගන්න. හොඳයි සම්. ඕන සමති කියලා හිතා ගන්න. නම කැමති එකක් දාගෙන බලාගෙන ඉන්නයි තියෙන්නේ. හොඳයි සම්. නම හොයන්න ගියොත් වෙන්නේ ওই තියෙන එකලසත් නැතුව ගිහිලා ආයිත් නන්නත්තරයි. දැන් හොඳයිනේ ලොකු සාන්න 100 කිව්වා වගේ පොල් ගගා ඉඳලා ඇවිල්ලා දැන් මැද. දැන් සමති වුණාම මොකෝ විපස්සනා වුණාම මොකෝ. මේක බුදුම වැඩක් වෙලා තියෙන්නේ. <laughs> ඉතින් ඒක නිසා සමති විපස්සනාද කියලා ඕනේ නැහැ. බලන්න මේකෙන් මාව විවේක වෙනවනම් ඕන්න ඕක අල්ලගන්න. නැත්තම් ඔය එක එක වචන ඕකට හේතු කරන්න ගියාට පස්සේ මේ විවේකෙ භුක්තිඳ ගන්න හම්බෙන්නේ නැහැ. හම්බ කරගත්ත එක ගන්න වෙන්නේ නැහැ. දැන් මේක හොයන්න පටන් ගන්නවා ඊළඟට මොකද්ද දන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද මුකුත් හොයන්න එපා. දැන් රූප ලෝකේ තිබ්බ දුක නැත්තම් උති හොඳයිනේ. බාහිර රූප නිසා තිබ්බ ප්‍රශ්නත් නැහැ. මම මම කියලා අල්ලගත්ත මේ රූපේ නැත්තම් රූප කර්මස්ථානෙනුත් නිදහස්. නිදහස්. කයනුත් නිදහස්. එතකොට ලෝකයක් දුකත් නැහැ, කායික දුකත් නැහැ. එහෙමයි. ඉතින් හොඳයිනේ. හොඳයි සර්. බලාගෙන ඉන්න ඊළඟට මොකද වෙන්නේ? හොඳයි සර්. මෙතනින් එහාට මොනවද කරන්න ඕනේ කියලා අහනවනම් මොකුත් නොකර ඉන්න කියන තමයි තියෙන්නේ. එහෙමයි සර්. මොකුත් කරන්න යන්න එපා. බලාගෙන ඉන්න. දෙමලෙන් කියනවා සුම්මා ඉරිකි කියලා. <laughs> නිකන් ඉන්න කියලා. හොඳයි සර්. සක්මනේ මොකද කියන්නේ? සක්මනේදී කියන්නේ අරමුණේම මට හුඟක් දුර ඉන්න පුළුවන් ස්වාමින් වහන්සේ දැන් අද වුණත් දිගට ඇවිදන් යනකොට මේ සීතල නැති තැන්වලත් සීතලක් වගේ දැනෙනවා කකුලට. දැන් ලනුපැදුර සීතලක් නැහැනේ ඒ උනාට සීතල වගේ ගති තමයි දැනුනේ. ඒ සක්මනේදී බලන්න ඔය විදියට තේරෙන ටික හොඳට බල බල යන්න. හොඳයි. බලන්න ඒකටත් මොකද වෙන්නේ කියලා. එහෙමයි සවුනා. ඒක බලලා හොඳට වාර්තා කරන්න. සක්මනේ දැනෙන ටික හොඳට බලලා වාර්තා කරන්න. දිගට බලාගෙන යද්දි මොකද වෙන්නේ කියලා ලියන්න. දැන් පරියන්ක ඉඳ ගන්නකොටම සමහර විට ගොරෝසුට හම්බෙන්නේ නැහැ මොනක්වත්. මම එහෙමයි ස්වාමී. දැන් මෙතන කියනකොටම විවේකයට හිතපත් වෙනවා. හොඳයි. විවේකී භුක්ති විඳින්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මම gederdi භාවනා කරනකොට දවසක් දා මේ දැන් ආනපන සතිය ටිකක් ගෙවිලා ගිහිල්ලා මේ එකපාරටම එක ක්ෂණයකදී වගේ මේ නිකන් හතර සුදු නැති මේ මේ එහෙම වගේ එනවා මෙහෙම ඇති වෙලා ඇති වෙලා එවෙලෙම එක ක්ෂණයෙම ඇති වෙන එක වේගෙම වෙලා නැතිත් වෙලා පැත්තකින් මේ පහන් දැල්ලක් එකක් නොසෙල්ලු තිබුණා. ඒක වැඩක් නෑ අතීතේනේ. දැන් දැන් ටික බලාගෙන ඉමු. ඕක කල්පනා කරන්නත් එපා. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒතකොට නාකි වෙනවා. හරි. දැන් නාකිනේ ස්වාමීන් වහන්සේ. නෑ නෑ නාකි හතියෙන් ඉන්නකොට නාකි නෑ. හතියෙන් ඉඳින් නිතරම අලුත්. දැන් ඉපදෙච්ච බබෙක් වගේ. ওই පරණේව කල්පනා කරන්න ගියාම තමයි ওই නාකි වෙන්නේ. හොඳයි. එදා මේක තිබ්බ දැන් නෑ නේ වැඩක් නෑ සුවන්නanse බලන්නකෝ අප්පා. කියලා එදා නැති එක ගැන දැන් කතා කරනවා. ඉතින් වැඩක් නෑ නේ අතීතේ වෙලා ඉවරයි. වර්තමාන මොහොතේ ඉන්න එක තමයි සතිය. මේ මොහොතේ. මේ මොහොතට අහම මොනම ප්‍රශ්නයක්වත් නෑ විවේකී තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා සම්මානයි. එහෙනම් වැඩක් නෑ නේ අතීතේ. නේද? ඒතකොට හැමතිස්සෙම අලුත්. නේ? එතකොට නැවුම් මනසක්, අලුත් මනසක්, ආධුනික මනසක්. ওই පරණේව කල්පනා කරන්න ගියාට පස්සේ එන ප්‍රශ්න. එහෙනම් පරණයම හිතනවා මම දැන් මෙතන හැමතිස්සෙම මම දැන් මෙතන. මේ ගෙවිච්ච ටික ඉවරයි. ආයි අලුත් වෙලා ඉන්නයි තියෙන්නේ. එහෙම ඉන්න පුළුවන්ද? පුළුවන් සම්සම්. එහෙනම් මුකුත් හොයන්නේ නැතුව නිකන් ඉන්න ඕනේ ඔහම. මේන එක බලාගෙන ඉන්නලා වාර්තා කරන්නයි තියෙන්නේ. හොඳයි සම්ලහන්ත. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මට ලබා දී ඇති කමටහන සෑම ක්‍රියාකාරීත්වයකම Nirodhe බලන්න යන්නයි. සක්මන් භාවනාව ස්පර්ශී සිත පිහිටුවමින් සක්මනට පිවිසුනේමි. අඩි 10ක් පමණ යන විට සිත පිට ගිය බව දැනුනි. යටිපතුල ලනුපැදුරේ ස්පර්ශ වීම නිසා ඒ බව අවබෝධ වුනි. වරින් වර නතර වෙමින් සක්මන් කලේ සිත පිට යාම වළක්වා ගැනීමටය. මෙසේ සක්මන් කරන විට දැනුනේ පාදයෙන් පාදයෙන් ගෙන යාමට යෙද වූ ශක්තිය නිරුද්ධ වී ගොස් ඇති බවය. සතිමත්ව සක්මන නිමා කර මා පර්යංකයට පිවිසුනෙමි. පර්යංක භාවනාව. ආසනයේ හොඳින් පට්ටල් වී හුස්ම රැල්ල නිරීක්ෂණයට ලක් කෙලෙමි. ආස්වාස ප්‍රස්වාස 25ක් පමණ නිරීක්ෂණය කෙලෙමි. ආස්වාස වාතයේ සිසිල්ල ඇතුළු වී උණුසුම පිට වෙන බවද ආස්වාසය සහ ප්‍රස්වාසය අතර පුංචි හිඩසක් ඇති බවද අවබෝධ විය. වඩාත් හොඳින් නිරීක්ෂණය කරන විට දැනුනි ආස්වාසය හැපි හැපි යන බවකි. ඒ සමගම පිට වූ ප්‍රස්වාසය කෙටි විය. ප්‍රස්වාසය නිරීක්ෂණය කරන විට හැපි හැපි යන ස්වභාවයක් නොදැනුණු අතර වැටුණු ආස්වාසය කෙටි විය. ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් බවක්ද දැනුනි. සමහර ආස්වාස හා ප්‍රස්වාස නිරුද්ධ වී ගියේ නොදැනීමය. ටික වේලාවකින් හුස්ම රැල්ල නොදැනී ගොස් හිස් අවකාශයට යොමු විය. ඒ තුල රැඳී සිටීමට මා කැමැති වෙමි. විනාඩි 15ක් පමණ එසේ සිටින්නට ඇත. රාගික සිතුවිල්ලක් පැමිණි අතර මේ සිතුවිල්ල මම නොවේ මගේ ආත්මය නොවේ යයි සිතුවෙමි. නැවතත් හුස්ම රැල්ල ඈතින් දැනෙන්නට විය. මා හුස්ම නිරීක්ෂණයට පෙළඹුණෙමි. සෑම ආස්වාසයක්ම නිරුද්ධ වන විට ප්‍රස්වාසය ආරම්භ වන බවත් ප්‍රස්වාසය නිරුද්ධ වන විට ආස්වාසය ආරම්භ වන බවත් ප්‍රස්වාසයේ කෙළවර කවදා හෝ මරණයේ සිදුවිය හැකි බවත් දැනුනි. එසේ වුවද සිතට බයක් නොදැනුනි. ඉපදුණු නිසා මරණය කවදා හෝ සිදුවිය යුතු බව දැනුනි. මේ වන විට පාදයේ වේදනාවක් ඇති වී තිබුණද එය ගණන් නොගෙන හුස්ම නිරීක්ෂණය කළෙමි. විශාල ශබ්දයක් දැසුණු අතර එය නිරුද්ධ වී ගියේය. තවදුරටත් හුස්ම නිරීක්ෂණය කළෙමි. ගත වූ මේ පැයක පමණ කාලය සතිමත්ව ගත කිරීමට හැකි වූ නිසා මට සුළු සතුටක් ඇතිවිය. වේලාව ඉක්ම ගොස් ඇත. පාරයන්කේදී මේ தત્ත්වය ළඟා කර දීමට අපකපෝ පෙනෙන නොපෙනෙන සියලු දෙනාට පින්නේ මා පාරයන්කෙන් ඉවත් වීමි. මට උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඉතින් සනික මරණයක් තමයි හැමතිස්සෙම දැක්කේ. හැම හට ගැනීමක්ම නිරුද්ධ වෙනවා. එතකොට මේ ඔය සම්මුති මරණය නෙමෙයි ශනික මරණය කියලා කියනවා. ඉතින් නිතරම හට අරගෙන නිරෝධ වෙන ස්වභාවය නැත්තම් උපාදතිති බංග කියනවා. හට අරගෙන යම් තාක් පැවතිලා නිරුද්ධ වෙනවා. ඉතින් සෑම සිද්ධියක් අතරම ඕක තියෙනවා. හුස්ම ආස්වාසය ගත්තත් ආස්වාස රැලි වශයෙන් පේනවා කියලා කියන්නේ ආස්වාස කුඩා කුඩා කොටස් වශයෙන් හට අරගෙන නිරුද්ධ වෙන හැටි. ගෙවෙන හැටි. ඉතින් මේ නිතරම තියෙනවා මේ හට අරගෙන නිරෝධ වෙන ස්වභාවය. ඒක නොදකින නිසා අපි මේ ඝණයක් විදියට නැත්තම් තනි එකක් විදියට දකිනවා. මේ ෂණයක් පාසා හට අරගෙන නිරෝධ වෙන ස්වභාවය දකින එක ඔය මරුණාට පස්සේ කියනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitvā niruddhanti te samūpa samosuk අනිච්චාවත සංකාරක සංස්කාරක වී අතීතේ වනෙමේ අනාගත නෙමේ මේ වර්තමාන මොහොතේ හටගන්න සියල්ල සංස්කාර නැත්නම් සිතුවිලි අනිත්‍යවත සංකාර. ඒ සංස්කාර අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. නැත්නම් වෙනත් ස්වභාවයකටපත් වෙනවා. උපාද වය ධම්මිනෝ හට අරගෙන නිරෝධයටපත් වෙනවා. uppajjitva niruddhanti හට අරගෙන නිරෝධයටපත් වෙන ස්වභාවයේ යමෙක් දකින්නවද තේසං උපසමෝසුක. ඔව් නිවුනා කියලා කියනවා. ඒකින්ද සෑම සිද්ධියකම හට ගැනීමක් නිරෝධයක් තියෙනවා. ඉතින් හොඳට අවදි මනසින් බලාගෙන හිටියොත් මේ වර්තමාන නිතරම හට අරගෙන වර්තමානයේ සංස්කාර හට අරන් නිරෝධයටපත් වෙනවා. ඒක සෑම මොහොතකම සිද්ධ වෙනවා. ඒක තමයි ශනික මරණය කියලා කියන්නේ. අපි ගොඩාක් කල් ගිහිල්ලා ඉපදිලා මැරෙන එකට සම්මුති මරණය කියලා කියනවා. එක එක වයස් ප්‍රමාණ වලින් මැරෙනවා. ඉතින් ඒක නිසා විපස්සනා කරන්නේ සමුති මරණය නෙමෙයි මේ ශනික මරණය දැනගන්න. මොහොතක් පාසා සිද්ධ වෙන මරණය. ඉතින් හොඳට රූපේ දිහා බලන් හිටියත්, වේදනාව දිහා බලන් හිටියත්, සංඥාව දිහා බලන් හිටියත්, සංස්කාර දිහා බලන් හිටියත්, විඥාන දිහා බලන් හිටියත් ඔය හට අරගෙන නිරෝධ වෙන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි භාවනා කරන්නේ. ඉතින් ආන් ඒක නිසා හොඳට අරමුණ සිවුමෙන් ඇරලා බලාගෙන ඉන්න. එතකොට මේ රූපේ පුංචි පුංචි කොටස් වශයෙන් හට අරගෙන නිරුද්ධ වෙන හැටි දකින්න පුළුවන්. ආස්වාසයක් තුල ආස්වාස රැලි සෑහෙන ප්‍රමාණයක් කැඩි කැඩි කැඩි කැඩි මොහොත රැලි ගහනවා වගේ ආස්වාසයක් තුල ආස්වාස ගොඩාක් තියෙනවා. ප්‍රස්වාසයක් තුල ප්‍රස්වාස ගොඩාක් තියෙනවා. වශයෙන් තොරතුරු එන්න පටන් ගන්නවා. හොඳට ලං කරලා බලන්න බලන්න බෙදා වෙන්කොට බැලීමේ හැකියාව වැඩි වෙනවා. සියුම් කරලා දැනගන්න පුළුවන්. ඒකට ලොකු සාන්නාසේ තව උදාහරණයක් දෙන්නේ අපි මී වදයක් කිව්වට පස්සේ ඒක වචනෙන් සඳහන් කරන්නේ මේ වදයක්. ඒ වුණාට හොඳට ලං කරලා බැලුවොත් ඒකේ මේ මැස්සෝ විශාල ප්‍රමාණයක් සෑහෙන වැඩ කටයුතු ගොඩක යෙදිලා ඉන්නවා. පුංචි පුංචි සිද්ධි ගොඩක් එතන සිද්ධ වෙනවා. අපිට ඈතින්දම් බැලුවහම මේ වදයක් කියන තනි නම තමයි පාවිච්චි කරන්නේ. ලං කරලා බැලුවට පස්සේ තේරෙනවා මේක ඒක වචන නෙමෙයි කියලා. ඒ වගේම තව උදාහරණයක් කියන ඔය කූඹි රැලක් පෙළකට යද්දි කඩි වගේ ටිකක් ලොකු කූඹි සමහර විට ඈත ඉඳලා බලද්දී සර්පෙක් කියලා හිතෙනවා නැත්නම් ලනු කෑල්ලක් කියලා හිතෙනවා මේ ළඟට ගිහින් බැලුවාට පස්සේ තේරෙනවා මේ එක්කෙනෙක් එක්කෙනෙක් අතර හිඩස් සහිතව ගමනක් තියෙන. ළඟට ගියාම තමයි ඒක තේරෙන්නේ. ඈත ඉඳලා බලද්දී හිතෙනවා ලනු කෑල්ලක් නැත්නම් සර්පෙක් කියලා. ඉතින් මෙන්න මේ ලං කරලා බලන එක තමයි සතියෙන් කරන්නේ. සති සම්පජන්‍ය කියලා කියනවා. සිහියත් නුවණ ඇතුව බලනවා. ඉතින් ආන් ඒක නිසා තවදුරටත් නිරීක්ෂකයෙක් වෙන්න තවදුරටත් දැනගන්නෙක් වෙන්න එතකොට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා දැනීම විතරක් ඉතුරු වෙලා දැනගන්න අතුරුදහන් වෙනවා දැනීමක් පවතිනවා දැනගන්න අතුරුදහන් වෙනවා. ඇත්තටම දැනීමයි දැනගන්නෙකුයි දෙන්නෙක් නෑ. ඒ දැනීමටම තමයි අපි මම කියන්නේ. ඒ දැනීමට මම කිව්වේ නැත්තම් දැනීම කියන්නේ හේතුඵල ධර්මතාවයක්. මම කරන එකක් නෙමෙයි. නැත්තම් ඒක සෝබාදහම කියලා කියනවා. නැත්තම් භවයේ පවතින හැටි. ඒ දැනීමට අපි මම කියනවා. මම මේ අයින් කරලා බැලුවොත් දැනීම විතරක් පවතිනවා. එතකොට අපේ මනස විවෘත මනසක් බවට පත් වෙනවා. එතකන් අපේ මනස පටුයි. මම කියාගෙන බලන්නේ, මගේ කියලා බලන්නේ, මගේ ආත්මය කියාගෙන බලන්නේ. ඉතින් ඒකින්ද මේ පටු බැල්ම කෘතග්ජන කියලා කියනවා. කෘතග්ජන. පටු අර්ථයෙන් කෘතග්ජනයි කියලා කියනවා. මේ පුළුල් බැල්ම විපස්සනාම හරහා තමයි එළියට එන්නේ. ඒක නිසා ඔය තවදුරටත් නිරීක්ෂකයෙක් වෙන්න, දැනගන්නෙක් වෙන්න ඊට පස්සේ තේරුම් ගන්න මේ දැනීම විතරක් තීදී දැනගන්න අතුරුදහන් එන හැටි. දැනීම බවටම මම ඒ බවටමපත් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගරු ස්වාමීන් වහන්ස භාවනාවක් කිරීමට පෙර පූර්ව කෘත්‍ය කළ යුතුද නැද්ද කියා දැන ගැනීමට කැමැත්තෙමි. දෙවෙනි ප්‍රශ්නය තවද සක්මනට පැත්තක් තිබේද කියා දෙන්න. දිශාව වෙන්න ඇති ස්වාමීන් වහන්ස හැරෙනකොටද දන්නේ නැහැ. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එතකොට සක්මනේ දිශාව කියලා කිව්වේ හැරෙන දිශාවෙන් නැති සාමාන්‍ය දකුණු පැත්තට හැරෙන්න කියලා කියන්නේ සක්මනේ සාමාන්‍ය කොට කරපු සක්මනන්නේ. එතකොට තේරෙනවා කැමැති දිශාවකට සක්මන් කරන්න පුළුවන්. මේ පැත්තේ ඉඳලා එහා පැත්තට යන්න පුළුවන්. එහා පැත්තේ ඉඳලා මේ පැත්තට එන්න පුළුවන්. සාමාන්‍ය මේ පැත්තෙන් එහා පැත්තට ගියාට පස්සේ දකුණු පැත්තට හැරෙනවා කියන එක තමයි සම්මතයක් විදියට යොදාගෙන තියෙන්නේ. දකුණු පැත්තට හැරෙනවා. සිහියෙන් හැරිලා ආයි මේ පැත්තට එනවා. මේ ඉතින් එහෙට මෙහෙට සක්මන් කරන්න හැරෙනකොට දකුණට හැරිලා ආපහු එන්නයි තියෙන්නේ. එතකොට අහනවා මේ භාවනා කරන්න පූර්ව කෘත්‍යයක් ඕනද කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ සෑහෙන කාලයක් පූර්ව කෘත්‍යෙම කරලා නාගෙච්ච කට්ටිය. නේ? මම හිතන්නේ පූර්ව කෘත්‍ය කරලා ඇති දැන් වැඩිත් එක. මම හිතන්නේ මේ ජීවිතේට පූර්ව කෘත්‍ය ඇති. දැන් සතිය වඩාගෙන යමු. මේ ජීවිතේ නෙමෙයි මම හිතන්නේ ලබනාත්මයටත් එක්ක කරලා තියෙන්නේ. පූර්ව කෘත්‍ය සත් භාවනා කරේ නෑනේ පූර්ව කෘත්‍ය කර කර හිටියානේ. දැන් පූර්ව කෘත්‍ය වැඩියෙනුත් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඊළඟ ජීවිතේටත් ඇති. මේ දැන් භාවනා සතිය වඩාගෙන යමු. ඕනේ නෑ සක්මන පූර්ව කෘත්‍ය කියලා හිතා ගන්න. හොඳට සක්මන් කරන එක පූර්ව කෘත්‍ය. එතකොට ඒක පරියන්කේට විශාල උදව්වක් වෙනවා. වෙන මොනක්වත් ඕනේ නෑ. හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. වාඩි වෙලා මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන් නම් වාර්තා කරන්න පුළුවන් නම් මම ඉඳගෙන ඉද්දි මට මේ දේ වැටහුණා කියලා හොඳටම ඇති වෙන මොනවාක්වත් ඕනේ නැහැ. පොඩි ළමයිට ওই ප්‍රශ්නත් නැහැ. සතිපාසලේ එකම ළමයෙක්වත් ඇහුවේ නැහැ ස්වානස පූර්ව කෘත්‍ය කර කියලා දෙන්නකෝ. බලන්නකෝ ඒ ඇතින් පොඩි ළමයි කෝ මුස්ලිම් අය කවදාකවත් අහන්නේ නැහැ. දෙමළ කට්ටිය අහන්නෙත් නැහැ. ඔය බලංගොඩ ගියාට පස්සේ මුස්ලිම් ළමයි භාවනා කරලා අත්දැකීම කියද්දි මට හිතුනේම අපේ කට්ටිය මුස්ලිම් වුණා නම් කොච්චර ශෝක් දප්පා කියලා. ඕ දැන් මමත් කොළඹ හත විපස්සනාවෙත් වැඩසටහන් කරනවා කඩු වෙලත් කරනවා මිනුවම් ගොඩක් කරනවා බලන් ගොඩක් කරනවා හැම තැනම කරනවා ඒ කරන ඔක්කොම තැන් එක බැලුවහම අර දෙමළ ඉස්කෝලේකට ගිහිල්ලා සතිය කියලා දුන්නාට පස්සේ ඒ ළමයි මේක අල්ලගෙන ලස්සනට වාර්තා කරන හැටි බැලුවොත් එහෙම මේ ඒ දෙමළ ළමයි කතා කරද්දී හිතෙනවා අපේ කට්ටිය දෙමළ වුණා නම් තෝක් කියලා මුස්ලිම් කට්ටිය කතා කරද්දී හිතෙනවා අනේ අපේ කට්ටිය මුස්ලිම් වුණා නම් තෝක් අප්පා කියලා එහෙනම් ওই මොනම ප්‍රශ්නයක්වත් නැහැ ලස්සනට සතිය වඩාගෙන යනවා බලංගොඩ ඉස්කෝලේ 9 වසරේ මුස්ලිම් ගෑනු ළමයා මුළු පන්තියටම සතිය කියලා දෙනවා. ඔයගොල්ලෝ තාම ජතුරාර්යක කරන්න ඕනද දන්නේ නැහැ. පූර්වක්‍ෘති ඕනද දන්නේ නැහැ කියලා කල්පනා කර කර ඉන්නවා. ඒකින්ද ඔය ඔක්කොම ටික අයින් කරලා සතිය ගත්තොත් වැඩේ ඇදලා යනවා. සතිය නැතුව ඔය ඔක්කොම ගත්තොත් නිකම්ම නාක වෙනවා කියලා කියතේ. තව ටික දවසයි තියෙන්නේ. <laughs> ගිහින් එමු කියන තව තියෙන්නේ. තව ටික දවසෙන් කොහොමවත් යනවනේ ගියාට පස්සේ අපි අවුරුදු 6න් සතිපාසලට බඳව ගන්නවා. ආයෙ ඕනේ නැහැ. දැන් හතරේ ළමයිටත් තේරෙනවා. හතරෙන් ගන්නවා. කියන්නේ දැන් 2018යි හිතලා යන්න එපා නිකන් ඔටෝ ගියොත් මේ ඔය කරගත්තු පින්කම් දාන දායකයෝනේ සෑහෙන පිනක් කරගෙන තියෙනවා. එතකොට කඩුවෙල සතිපාසල දියා උපදින්න ලැබේවා නැත්නම් මීතිරිකල සතිපාසල දියා උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එතකොට 2018යි 2000 කඩු වෙලාවත් 2023න් වගේ ගන්න පුළුවන්. ඒත් මම ඉන්නවා. <laughs> එහෙම අපි අතාරින්නේ නැහැ. කොහොම හරි ඔයගොල්ලන්ට සතිය කියලා දෙන්න. එතකොට අපි ඉවරයි ප්‍රශ්නනේ. ඔව් ප්‍රශ්න ඉවරයි අපි වැඩි වෙනුත් විනාඩි 10ක් අරගෙන තියෙනවා. අපි දැන් සක්මන් භාවනාව සඳහා කාලය යොදාගෙන නැවත තුනට වාඩි වෙනවා සමූහ පරියංක භාවනාවක් සඳහා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.